ඉතින් මේක සමාජලාට බොත්ලා අසාර්ථකක් වෙනවා සමාජලාට සාර්ථකක් වෙනවා නමුත් ඒ ඒ පාලනය කරගන්නේදී මම අහලා තියෙන වචන දෙකක් යටිහිත ඔළුවිත කියන ඒක මෙහිදී සාකච්ඡා විශ්ලේෂණය කියන මගේ මම අහලා තියෙනවා ඒ වගේම යටිහිත කියලා එකක් අපිට බාධා කරනවා කියන එක තමයි දැනගන්න ඕනේ. අපේ අපි සාමාන්‍ය සම්ප්‍රදාන කුල පිළිගන්න ථේරවාද සම්ප්‍රදායයම අතීත උදුවිත කියලා බෙදයි බෙදීමක් කරන්නේ නැහැ. ඒක පසුකාලීන ත්‍රිචාර බතහිර මානසික විද්‍යාව පිළිබඳව විග්‍රහයක තමයි දැක්වෙන්නේ. නම් සමහර වෙලාවට අපි අර කරන විග්‍රහයන් වලට එවුවත් ඒ සමීකරණ ඒ මොඩල් පාවිච්චි කරන්න පුළුවන්. කොහොමරි භාවනා කරන්න ගිය කෙනා විතරයි එතන අරමුණක හිත පවත්වන්න හිත සමාධිගත කරන්න ගිය කෙනා විතරයි දන්නේ එහෙම කරන්න ගියාම හිතුවලින් බාධා කරනවා. එහෙම නැති කෙනා අවුරුදු 100ක් ජීවත් වුණත් එයාට හිතේ වෙල බාධා කරන බව දන්නේ නැහැ. මොකද හිත ගොනු කරන්න උත්සාහ කරන්නේ හිත සැලසුම් කරන්න හිත එකලකට ගන්න හදන්නේ. ඉතින් හරියට මේ කැලේ ඉන්න මියරකුන්ට උති හිව ගානක් නෑ උන්දල මැරලා. මොකද මියරට අල්ලගෙන ගමට ගෙනල්ලා කරත්ති බඳින්න ඕන නම් දෙවටක් දිගේ එලවන්න ඕන නම් තමයි කීකරු කරන්නේ. කීකරු වෙච්චාම කුළු ගති පාන. කුළුමියා කුළු කැලේ ඉන්නකොට කුඩුවක් නැහැ. එළෙමනේ. අනිවාර්ය ඉස්සල්ලාම වැඩ කරන්න පටන් ගන්නත් කෙනා විතරයි භාවනාදී හම්බ වෙන පළවෙනි ප්‍රතිඵල ඒක නිසා මේ හිත පාලනය කරන්න බැරි බව දන්නේ භාවනා කරන කෙනා කරා. ඒ විශේෂයෙන් භාවනා නැත්තම් ශික්ෂාවට ගිය කෙනා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා තුනට ගිය කෙනා දන්නවා හිත අශික්ෂිතයි. අතිචිත දෙයට අතිචිත විදිහට කියනකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය වනචාරයේ මේ සත් මිනිසෙක් වගේ නැත්නම් කුළුමිණෙක් වගේ ඉන්නේ. යම් විදිහකට කීකර කරන්න ගිය ගමන් මේක කිපෙන. ඉතින් අර මේ සීලාචාර වීම සඳහා යා ගන්න අදිස්ථානයයි ඒකට අර හිතෙන් ලැබෙන සහයෝගේ නැතිකමයි වෙච්චාම ආධුනික හරි වෙහෙසකටපත්. ඒ වගේම ආයාසයෙන් තමයි අර ලෝක මිනිසුන් අනික් අතට යදී අසිත් වෙන්න හදනවා සිල්වන්ත වෙන්න හදනවා සමාජයක් ඇති කරගන්න හදනවා ඉතින් ඒකත් බලාපොරොත්තු වෙනවා අයි මේ කරන ප්‍රයත්නයේ මට යාදෙන ගතියක් ප්‍රයෝජන මේ ඒකසලසන ගතියක් පැහැෙන ගතියක් එයි සම්පූර්ණ අනික් පැත්තට හිත සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරන්න පටන් අර ගන්නවා ඉතින් ඒ නිසා මේ පුද්ගලයා අපි දෙහෙසකටපත් වෙනවා ඒක මේ භාවනා ශිෂ්ටයේ ආධ්‍යාත්මික ශිෂ්ටයේ කොයි ශිෂ්ටයකට ගියත් ඉස්ලාම් අපිට මුණ දාන වෙන දෙයක් තමයි උදව් උපමාකට කියනවා නම් උරුවක් මුන්ට දියත් කරන්න යනකොට අර පැල ඇවිල්ලා ඉතාලම තුනී තන වෙරළ බිඳෙන වෙලාවේදී හරියමාරී ඔරුව දියත් කරගන්න. ඒක ටිකක් ගැඹුරු මුට්ට තල්ලු කරාට පස්සේ ඔරුව යනවා. අර පැල බිඳෙන වෙලාවේදී විසිරෙන වෙලාවේදී අපි පෙරලි. ඉතින් එතනදී මේ සම්තම් එම්බාසින් කියලා කියන්නේ දියත් කරනවා කියන්නේ දියත් කියලා හරියමාරී එතනදී හොඳට මුහුද අයිනේ ඉන්නවා මේ මුත්තු. මුත්තලයි කියලා. ඒකත් දන්නවා මේ ඉයත් කරන්න ඕන වෙලාව. ඒගොල්ලෝ කච්චිලා පැහැදිලි කරන මේ ඉයත් කරන වෙලාවක් තියෙනවා මදාම බාර ගන්න නැති කාලෙට. ඒ ඇවිල්ලේ හරියට වෙලාව බලන රැළ අදුම වෙලාවේදී සීල දනාගම සහයෝගේ මේ තනමත්තක් වතුරට යනකම් තල්ලු කරලා දෙනවා උරුව. ඊට පස්සේ අනිත් දෙන පදින්න පටන් ගත්තාම මුදුට මැදට යන්න යන්න යන්න රැළේ තියෙන කළු පසුවත් යන්නේ. එතන භාවනාවේ හෝ මොකලාදී මේ ඉක්මීමක් ගන්න හදනකොටම මේ තිබුණට වැඩිය පෙරලිලා. ඉතින් මේක හුඟවෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. හුඟදෙනෙක් හිතන්නේ මේ සීලාචාර වෙන්න හදනකොට හොඳ මිනිහෙක් වෙන්න හදනකොට ජීවිතනාම බාහිරෙන් ඇතුලෙන් පරිසරයෙන් මට උදව් කරයි. මම මේකට අනුයාත වේවි. සමාන්තරව ගමන් කරાવી කියලා වෙන්නේ. ඒ සාමාන්‍යයෙන් කියනවා මේ ගඟක් බැරි වෙලා හරි හරස් කරන්න කියොත් ගහරා මේකක් දාන්න ඩෑම් එකක් දාන්න. අපි දන්නවා කවදාක මුළු දැක්ක කරන්න බෑ. ගඟ නිදාගෙන ඉන්නේ. හරස් කරන්න ගිය ගාම කිට. ඉතින් ඒ නිසා කරන්න ඉස්සෙල්ලා වැලි කොට දාලා ගඟ පොඩ්ඩක් එහා පැත්තට හරව ගන්න. හරවනවල ඒ විවුර සුද්ධ කරගෙන පස්සේ තමයි ඒක වැලි කොට වලින් වතුර ඇදලා ඇදලා ඇදලා දාලා වට කරලා ඕ කමාරුවෙන් තමයි කුණේ අයිය කණුවක් ගහගන්නේ. ඊට පස්සේ එහා පැත්තට ගිහිල්ලා ඒක ගලවලා දාලා කණුව පැත්ත කරලා දාලා අනිත් පැත්තේ ගහනවා. ගහලිවර වෙලා ගඟ කීකරු කරගෙන උතරකමක් ගන්න ඕම කරන්න. ඒකෙන් ගියාට පස්සේ ගඟේ තියෙනවා පරුස ගතියක්. වැලිකොට්ට ගලාගෙන යන්නේ. ගල්ුණක් ගලාගෙන යනවා ගඟ ආරක්ෂ කරපුවා. අන්‍යවගේ තන අපේ මේ ප්‍රවාහයේ මේ අපිට පේන උඩින් පේන කීකරුකම තියෙන්නේ එයාට නිසින්ද යන්න දුන්නා තමයි. පොඩ්ඩක් හරි හික්මවන්න ගියොත් මනුස්ස සබාවකත් එහෙමයි. හිතකුත් එහෙමයි. මොන දෙයකට ගියත් පොඩ්ඩක් හරි හික්මවන්න ගිය ගමන් සම්පූර්ණ කෙපෙනවා. ඉතින් මේ දන්න තියච්චෝ මේකට බය නැතර වෙනවා. බොහෝ කල් ප්‍රයත්න කරනකොට අන්න මේකට කොට පැහැදිලි. පරිවල ටිකක් මේ ගත්ත ප්‍රයත්නයට සාපේක්ෂව පොඩි කීකරුකමක් එනවා. එතකොට ඊගා පියවර තියෙනවා. ඔහොම ඔහොම තමයි යන්නේ. ඒ නිසා මේ පළවෙනි එක භාවනා කරන්න හදන කෙනාට හිත කුලප්පු වෙනවා. හිතවිලි වැඩි වෙනවා කියන එක කොච්චර අහලා තිබ්බත් කොච්චර තර්කයට අහුනත් භාවනා කරලා අත්දකින්න එක විතර නැගේ හිතට වදින්නේ නැහැ. ඉතින් කියනවා මේ දේ මේ කියන්නේ මේ පළවෙනිම වැඩේ පටන් ගන්න එක ඉන්න ඇතුළට එන්නේ. පටන් ගන්න එක ළඩ වෙලා කරන්න යන්න එපා. වයසට ගිහිලා කරන්න යන්න එපා. මරණ මොහොතදී කරන්න බෑ. ඒ වෙන්නේ නැහැ. කරන්න බෑ. දුරට හයියාති තියෙන වෙලාවේදී මේ කියන්නේ විවේකීව මේක දැනගෙන මෙයාට අත තිබ්බොත් ඇවිතෙනවා. මේක අවසල පොඩ්ඩක් බලන්න. අවසනවා කියලා කියන්නේ අවසන් නෙවෙයි. මේ ස්වභාවය බලමු කියලා මෙන්න මේකට ලෑස්ති වෙලා යන්න තමයි අපි මේ ධර්ම සාකච්ඡා කරලා කියන්නේ මේ වැඩේ වෙන කෙනෙකුට කරන්න බෑ. අනිවාර්යයෙන්ම කළ යුත්තක්. ඒක නිසා විවේකීව මොහොත මේකට කන්න මොන පොඩ්ඩක් බලනින්න මේ එකතරකට වෙන්නේ කියලා. එතකොට ඇවිස්සෙනකොට සතුටක් ඇති වෙනවා. ඕක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. අහලා තියෙනවා ධර්ම සාකච්ඡා කරලා මොන ඕක තමයි වෙන්නේ කියලා. කුලප් වෙච්ච තරම් හිත තමන් හිතන කරන හැමෝට ඒක උඩ දාන්න ගන්නවනේ. හොඳට යන්න. ඊට පස්සේ අනිත් දවසේ චාන්දන් සුබ දාන. කොහොම හතර පස්සේ ගියාට පස්සේ තමයි තේරෙනවා සමහර වෙලාවලට ගේ රැල්ල එහා පැත්තට යන්න පුළුවන්. සමහර කුලප් වෙනවා අඩුයි. සමහර කුලප් වෙනවා වැඩි. අන්‍ය වෙලාවේ තව ඇතුළකට යආගන්න. රුව තල්ලු කරලා දුන්නට පස්සේ ඉතුරු කට්ටිය කියලා පැදලා දිඹට යන්නේ පදින කට්ටිය විතරයි. අනිත් බඳු පොළ වෙනවා. ඒ අන්න ඒ වැඩේ තමයි මේ ඕනම ශිල්පයක ඒ මේ පටන් ගන්න දැන මේවා හරි ගත ගන්න තැන එහෙම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේක නෙවෙයි මේක මේ අවධානය නෙවෙයි. මොකද කඩින් පරීක්ෂණ හතරක් පහක් තියෙනවා. මේ පළවෙනි එකේදීම 70ක් 80ක් වටේ. ඊට පස්සේ 30ක් 40ක් ඉස්සරහට යනවා. ඉස්සරහට යනවා කියන්නේ ජීවිත වැඩ කරලා දුක අඳුරන කට්ටිය, අභියෝග මොන දීපු කට්ටිය අඳුරගන්න. ඒකත් දැනගන්න මේ තමයි වැඩක් කරන්න පටන් ගත්තාම ඔය සම්මේලන තරුණන් වගේ ඉන්නේ නැහැ. නමුත් ඒකෙන් ඒ කියලා කියන්නේ අපිට විරුද්ධ වෙලා නෙමෙයි ස්වභාව ධර්මයක් පෙන්වන්නේ කියලා ගියාට පස්සේ ගැඹුරේදී ආයේ ඒ වගේ ආයෙත් අභියෝගයක් වෙනවා. ඊයන්කින් පාඩම ඉගෙන ගත්ත කෙනා හිමින් බලන්න බලන්න යනවා. නැති කෙනා මේක කවුරුද කරපු දෙයක්, මේක පෙර අකුසල කර්මයක්, එනකන් කවුරුහරි මට මේ හිතියට කරනවා කියලා බාහිර ආරෝපණයක් කරනවා. අඳුන්ගේ හිතනවා. ඉන්දියට දාන්න කෙනා හතර දෙකේ කරපේකන ගන්න මේක මොකක්වත් නෙවෙයි තමන්ගේම ස්වභාවය. ඒක තමයි බුදුරජාණන්සේ අනාත්මයි කියලා කියන්නේ අපේ පාලනේ නැහැ. අපිට මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ. මේක මේ දැක ගන්න එක දැකලා ඉවසන එක බොහෝම ගැඹුරක් ජීවිතේ. ගැඹුරක් කියලා කියන්නේ ජීවිතයකදී ධර්මයේ ගැඹුරක් ඒකම නිවනේ තියෙන ගැඹුරක්. ඒ නිසා මේ යම් කිසි කෙනෙකුට හිත හදාගන්න පුළුවන් නම් මේ වැඩේට ගියොත් මේ ඕනේ ගෙවල් හැදුවොත් ඉදී යක්කු වෙයිද? ඉතින් හදන්න යන්න එපා යක්කුන්න බෑ. ඒ නිසා කියන්නේ හොඳට දාන දීලා හිත හදපන්. ඊට පස්සේ සීලයක් ආරක්ෂා කරගෙන හිත අලුත් කරගෙන බුදුහාමගේ ගුණ ටික මෙනෙහි කරගන්න. මේ වගේ සේරම ගුරුවරයෙක් නැතුව ක්‍රමයක් නැතුව සිල්පත දායක නැතුව උත්සාහ කරපු උතුමන් වහන්සේනමක් තමයි මහ බෝසතාණන් වහන්සේ. ඔබට එහෙම නෑ දැන් උන්වහන්සේගේ අරසාව තියෙනවා, සීලේ අරසාව තියෙනවා, දන් දීලා හිතයි කරගෙන තියෙනවා. දැන් උන්ට මතුරුනට යකා ඇවිස්සනවාමයි. දුවන් දෙපා. කියලා හදලා දෙනකොට යන්නේ ඇවිස්සෙන ස්වභාවය හිතේ මේ නිකන් ඉන්නකොට කරපණ ඉන්න ගතියත් භාවනාට ගියම ඇවිස්සෙන ස්වභාවය මුලට මුලමදාග දකිනවා. ඒක තමයි උද්දච්ච කුච්ච කියලා කියන්නේ. ඒක උද්දච්ච කුක්කුච්ච කියන ගැඹුරු ධර්ම දෙකක්. ඒ ධර්ම දෙක මගේ දෝෂයක් නිසාවත් කවුරුත් කරපු හෝනියක් නිසාවත් ඉතුරුණයක්වත් නිසාන එකක් නෙවෙයි. දත යුක්තක්. ඒක නිසා උද්දච්ච කුක්කුච්චේ විරුද්ධ දක්ෂණ අපි නිතරම භාවනා බලාපොරොත්තු වෙන භාවනා සුඛේ සමාධිය පස්සක්. දුක පස්සක් සමාධිය තුන තමයි මේ මුළු භාවනා ලෝකෙම කොච්චර විපස්සනා කරු කරුවත් අපි අපි ආශාව තියෙන ওই ටිකට. ඒකට විරුද්ධ පැත්තේ තමයි උද්දච්ච කුක්කුච්චේ. උද්දච්ච කුච්ච හඳුනන්නේ නැතුව කදාක සුඛයටපත් අධිත සමාධිය යන්නේ. අද කරන්නේ උද්දච්ච කුච්ච අයින් කරලා නැද්දකින් කියලා නැපතන් කියලා තල්ලු කරලා අරකට තියෙනකන් දොර අරගෙන ඉන්නවා. කදාක. මොනම ක්‍රමයකින් හෝ එළියට ගිය ගමන් එළියට එන්නේ උද්දච්ච කුච්ච දෙක තමයි. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ දෙහි ගියක් කරන විදිකනකොට ඉස්සලා මෙන්න පැංගිරි. ඊ අඟුල් නෙවෙයි. ඉතින් විගණාත පැංගිරි ගියා ඊට පස්සේ අත තියෙන තියෙන හැම දෙයක්ම පැංගිරි ගියා. ඉතින් කරන්නේ මේ වගේ එක දාලා හොඳට පාගනවා පැංගිරි ටිකයක්. මොනවා කරන්නේ එහෙම. ඊට පස්සේ තේහි ටිකක් වහම ඇඹුලෙන්. ඒ වගේ ඕනේ පළතුරක් කනකොට රිලවුන්ට වඳුරන් කියන පිළිකයින් නැති එක උන් කටට ගන්න ඉස්සලාම පොත්ත පිටින් පැංගිරි වැඩිම. පැංගිරි වැඩුණාට පස්සේ අපි දැන් පැංගිරි ඇරලා පොත්ත ඇරලා කලකන තිරිකා හැදෙන්නේ. පැණිකිත් එක කන්න පුරුදු වුණා නම් කල්ප සමබර වෙනවා. සමරස වෙනවා. අතුළු දින එකක් එක. අපි එහෙම නේ පොත් ඇරලා මැද විතරයි කන්නේ ආවට පස්සේ මේ ඉතුරු ටික හම්බ වෙනවා. ඒ කියන්නේ අර මේ ඉස්ලාම හම්බෙන්නේ පැංගිරිමිත් කියන ගතිය කොයි ශාස්ත්‍රයේ තියෙන එකක් මම එදා 17 වෙනිදා සුබතරාමට ගියාට පස්සේ දා බණ තිබුණේ මට පස්සද්ද චෛතසිකය. ඉතින් මම ඒ වෙලාවේදී මේ පස්සද්ද චෛතසිකය පිළිබඳව පන්සිවාසේ කියලා කියන ටික පරිවර්තනය කරා. ඒකදී ඒ ස්වාමීන් වහන්සේ පස්සද්ධිය කියලා දෙන වෙනකොට කියලා දෙන උද්දච්ච කුක්කුච්ච කියන ධර්මතාවය. උද්දච්ච කුක්කුච්ච කියන ජීවිත ප්‍රශ්න තේරෙන්න පටන් ගන්නවා. අපි මෙතෙක් කල් කරලා තියෙන ඕක නැති කරන්න උත්සාහ කරනවා. ඒක නැති කරන්න හදන තාක්කල් උද්දච්ච කුක්කුච්ච හිනාලේදී කොච්චරම තමයි එනවා. මේ තියෙන උද්දච්ච කුක්කුච්චයි කියලා ඒකේ ගති ලකුණු මොනවද කියලා ඉගෙන ගන්නම මේක ටිකක් අහලා තියෙන්න ඕනේ. ඒ වගේම ඌ මොනක් කරපුවාම මේක නිවැරදික් නිවැරදික් වුණා යන්න ඉස්සලා හොඳින් තියෙනවා. අත ගහන ගියොත් ඇවිස්සෙනවා. ඇවිස්සෙන්නේ නැතුව මේ කඩන්න බෑ. ඇවිස්සෙන නිසා මිනිස්ස ගැන පොඩ්ඩක් දැනගෙන යන්න ඕනේ. මේ පැණි තමයි ඕන කරන්නේ. අපි යන්නේ මේ පැණි ගන්න තමයි. මේ මැස්ස ගැන පොඩ්ඩක් දැනගෙන තියෙන්න ඕනේ වැඩේ. අන්න ඒ වගේ උද්දච්ච කුච්ච දෙක පිළිබඳව දන්නවනම් ඊට පස්සේ පුදුලා තේරෙනවා මේ මේකනේ හැමදාම අපිත් එක්ක තියෙන දෙයක්. ඔය කියන්නේ අතීතේ තිබිච්ච දෙයක්. ඉදිරියට ඔබ නඩු නැහැනේ මොකද ශික්ෂාවක නෙවෙයි ඉන්නේ. ඉතින් මේ හැමදාම නිදිමින්ද ඉන්නවා. ශික්ෂාවට දාපුවම කිප. ඉතින් ඒ යනවා බලනකොට දුහිත යටි හිත ගක්කාට වංචනික ධර්ම වගේ දේවල් එහෙම නැත්නම් අනුසය අනුසය කියලා කියන්නේ දැනට නිදිගත් ස්වරූපෙන් තියෙන වංචනික ධර්ම කියලා කියන්නේ විනත් මුලවරකින් පැමිණෙන. මේ දෙකට උඩින් තමයි නීවරණ කියන ටික තියෙන්නේ. ඊට උඩින් තමයි වීතික්‍රම කෙලස් කියන්නේ. ඒ නිසා බෞද්ධ අපේ ක්‍රමයේ හැටියට කෙලෙස් මට්ටම් තුනක් තියෙනවා. ඒ කෙලෙස් මට්ටම් තුනෙන් දුස්සීලයා, ඡන්දපරිසු පුද්ගලයා, සමාධි විරෝධී පුද්ගලයා, එහෙම නැත්නම් ශික්ෂා ධර්ම වලට විරුද්ධත්ත සිල් කඩාගෙන ඉන්නේ. එයා සමාජ ධර්ම විචක්‍රමණය කරලා ට්‍රාන්ස්ක්‍රිප්ට් කරලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි විශේෂ සාකච්ඡාවට ගන්නෑ. ඡන්දපරිසත්තු නමුත් යම් කෙනෙක් මේ දර්ශනයකට බහලා ඉන්නවා. ප්‍රතිපදාවට බහලා ඉන්නවනම් එයා දන්නවා එහෙම අපි ළඟත් තියෙනවා. නමුත් ඒක නෙමෙයි කතා කරන්නේ. ඊට පස්සේ බැලු බැලමට පේන නීවරණ ධර්ම ටික තියෙනවා. ඒකට තියෙන බැලු බැලමට පේනවා නේ ඔක්කොටම නම් කවුරු හරි කිව්වොත් පිළිගන්න ගන්නවා. ඉතින් යටින් තියෙන අනුශේ ධර්ම. අනුශේ ධර්ම අපිටවත් ඒක නරකක් විදිහට පේන්නේ නැහැ. අපිට උනත් පේන්නේ ඉතින් දෙයක් නැහැ. කමක් නැහැ කියලා වගේ. නමුත් ඒ ටිකේ තමයි මේ ප්‍රතිරූපකයන් විදිහට, විත්‍යන් විදිහට පෙනී හිටීමේ මේ යට වැඩ ඔක්කොම අවුල් කරන්නේ. එහෙම නැත්නම් අපි කරන විශාල ඔය හොර සහ සංවිධාන වල ප්‍රධාන ඇත්ත කවදාකවත් එළියට කරන්නේ නැහැ. එළියට දාන්නේ ඒකත් ඒ සමාජිකයන්වත් ප්‍රසිද්ධ නැහැ. අඩු ගන්න සමාජික විද්‍යාව සමාජිකගේ අධ්‍යක්ෂක මණ්ඩලයටවත් ඒ හොර නායකය පෙන්වන්නේ නැහැ. පෙන්වුවොත් ඉවරයි. එයා ඉන්නේ අපිත් එක්කම ඉන්නවත් අපි දන්නේ නැහැ. ඉන්නෙත් ඔය කළු කට්ටියක් අනන පිස්තෝල කටේ තියාගෙන නෙමෙයි බොහොම ලස්සන දූපයක් ගහන ටයිපෝඩ් ගහත්තම හත්තේ තමයි ඉන්නේ. අපිට රගේ පොලිසියත් ලොක්ක මිනිහා. යාති වැඩේ. ඉතින් ඒ වගේ අපේ හිතේ ඒ උගාක්ම හානි කරන දේවල් බැලුව බැලමට හරිම ප්‍රිය වෙනවා කියන්නේ. හරියට අපිට ආර්ථික සහයෝගය දක්වනවා වගේ අපිට නිකන් අපේ හිත දෙනේ යාළුවෝ වගේ පේන. නමුත් අර නීවරණ යටපත් කරාට පස්සේ තමයි ඒගොල්ලන්ගේ ඒ විහෙල වැටිච්ච ස්වරූපේ දක්වන්නේ. නීවරණත් එක්ක බලනකොට පේන්නේ. ඉස්සරහට එන්න මත මේ ඉඳ තියෙනවා. ඒ නිසා ඒකත් ඕනේ නම් ඒ කියන්නේ අපි කියන නීවරණ ධර්ම ටික උඩුහිත වශයෙන් උත් නීවරණ වලට යටින් තියෙන අනුසය ධර්ම යටිහිත වශයෙන් උත් කියලා කියයි. නමුත් මේ දෙක ඇත්තටම මේ සංස්කෘති දෙකකින් ඇතිවෙච්ච භාෂා දෙකකින් නෙගටිව් ලැන්ග්වේජ් එකෙන් තමයි අපි කතා කරන්නේ. එතකොට අපි කතා කරන්නේ විචක්‍රම කලේ, පරිවර්තන කලේ, අනුසය කලේ. පොසිටිව් පැත්තෙන් කතා කරන තමයි කියන්නේ යටිහිත උදුහිත කතාව. කොහොමරි මේ මේකදී මේ සෙල්ලම මේ දෙක වෙන් කරගන්න තෙල් ගෙඩිය පොත් ඇරලා මදේ විතරක් කරනවා වගේ කරන්න අවබෝධ කළ යුතු ධර්මතා දෙකක් තමයි උද්දච්ච කුච්ච දෙක විචිකිච්ඡත් එකයි. ප්‍රධාන වශයෙන්ම අපි නොදැන අපේ දවසේ අපි මේ කතා කරනකොට වැඩියෙන් වර්ධිත වෙන ශක්තිය අපි කන ආහාරවලින් වැඩියක්ම කාබාසිනිය කරන්න උද්දච්ච කුච්ච දෙක. ඒ නිසා විශාල පිරිසක් මේ අන්නාශි විදිහට දුක් විඳිනවා. උද්දච්ච කියලා කියන්නේ වර්තමාන මොහොතේ පහන් දැලකට උලම් අදිනවා වගේ නැලින ගතිය. උකුච්ච කියලා කියන්නේ තමන් කරපු වැරදි පිළිබඳව පශ්චාත්තාප. එහෙම නැත්නම් නොකල හොඳ පිළිබඳව පසුතැවීම මේ දෙකම නාස්තික ධර්ම දෙකක්. නමුත් ලෝකෙ හිතනනේ පසුතැවෙන එක ලොකු නම්බුකාරකමක් කියලා. ඒත් හිතනවා ලොකු මේ සමාජ ධර්මයක් කියලා. එහෙම නැත්නම් මේ කැක්කුමක් කියලා. ඉතින් ඒක අපි නොදැන පෝෂණය කරනවා. මොකද ඒකාන්තෙම වර්තමාන මොහොත සතියට හෝ මෛත්‍රියට ඉඳ දෙන්නේ නැතුව ಗುಣධර්ම තල්ලු කරලා අවශ්‍යමින් අවශ්‍යමින් අවශ්‍යමින් ජීවිතේ පවත්වා. ඒක උද්දච්ච කුච්ච දෙක මේ කවදා හෝ අපි කර්තව්‍ය ගන්න වෙනවා. අපිට යාළු වෙන්න වෙනවා, අඳුර ගන්න වෙනවා. ඒ දෙන්න අඳුර ගන්න නැතුව සුඛ, පස්සද්ධි, සමාධි කියන ධර්ම වලට යනවා. විශේෂම කියනවා උද්දච්ච කුච්ච දෙකට විරුද්ධ වෙලා මේ වැඩේ කරනවා. යාළුවලා කරන්නත් බෑ. මොකද ඒ දෙන්න ලද්දා පටන්ම වැරදි වැරදි ධර්ම දෙයක්. නමුත් සර්වඥාණන් කියන්නේ මේක දෙකකල හිටියනම් ඔබ දැනගෙන හිටියම ඔක ඇති වෙනවා. දැන් අන්තරායක් මෙහි ඔය දෙන්නත් එක තමයි. දැන් දැන ගන්නවා ඒ දෙන්න දැන නොදැන වැඩ කරන්න ඇති. එහෙනම් ඒගොල්ලෝ මේ වැඩ ස්වරූපේ ඔය කියන භාවනාදී හිත ඇවිස්සිච්චාම අස්පනා පිට දකින්න තරම් මේ බෝල්නස් එකක් වීරත්වයක් අභියෝගශීලී ගතිය යෝගාවචරය තුළ ඇති වෙනවා. හැබැයි ඒක ඉතින් මම වචනෙන් එහෙම කිව්වට ලේසි නෑ. සුද්ධ චුප්පේ හත්වීම කාබාසිනිය ධර්ම දෙකක්. හිත වටලා, හිත පච කරලා, හිත නැතිනාශය කරලා, පරාජිත කරලා, ශක්තිය නිකන් උද්දන්න මිදුවාගේ මිලිකලා දාලා අපිට හම්බෙච්ච මේ ලස්නා බුද්ධ ශාසනේ වටිනා මනුෂ්‍යාත්ම භාවයේ වටිනා ශන සම්පත්, කල්යාණ මිත්‍යාසුර, බණ දහම්, පැවිද්ද ඔක්කොම ඉවර කරලා නැද්දකින් මම වගේ කාලකණියක් නැහැ කියන දන්දලක ඒ චිත්තක්ෂණයකින් අපිව තුච්ච කරලා දාන්න පුළුවන් මොදේකට. හැබැයි අයියලා දෙන දැනගත්තට පස්සේ තේරෙනවා කොයි දේ දුන්නත් මේකට වංගන්න පුළුවන් තරම් මහා බලවත් දෙන්නේ මුන් දෙන්න දැකගත්තොත් ඊට පස්සේ මේ මනුස්සයා නිතරම පස්සද්ධිය තමයි ගත කරන්නේ. නිතරම සුඛේ ගත කරන්නේ ඊට පස්සේ සමාජයේ තියෙන කෙටි බල දැනගන්න. මම කියන ප්‍රශ්න ටිකක් ටිස් කරලා කතා කරේ. එතකොට මේ අපි අපිට අපිට තියෙන අපේ හිත විසිර යාමේ සම්බන්ධ සිතුවිලි වලට යටින් සෑම අවස්ථාවකම අපි යටි හිත වැඩ කරනවා. අපිට නොදැන්නේ. අපි සාමාන්‍යයෙන් අපේ ඔකට මේ අනු මේ අනුශේධ ධර්ම කියන එකට අනුශේධ ධර්ම කියවන එක නැති කරන අදහසින්නේ. අර පැවැත්ම ගැන කතා කරනකොට අපි වචනයක් අවබෝධ දාලා තියෙන අපේ ශාසනයට මේ භවංග හිත කියලා. නැත්නම් ආලේ විඥානය කියලා. නැත්නම් විඥාන සෝත වගේ වචනයක්. ඒ කියන්නේ මේ අපි තොරණක ලයිට්පත් වෙලා ලයිට් නිලුම් මලක් ස්වරූපයක රවුම් කරකෙන කොච්චර සෙල්ලම් වුණත් බල් නිවිනිවිපත් වුණත් අඛණ්ඩ ධාරාවක් නේදුවන්නේ. ධාරාව 230මයි දුවන්නේ. ඒ 230 50 50කට ඔසිලේෂන් එකකින් දුවන අධිකටම දුවන. දිවට මොකද මිනිස්සු බලන්නේ මොකද? නිලුම් මලක් කරගෙනවා, එහාට යනවා, මෙහාට යනවා. ඒ සෙල්ලම් තමයි තොරණ බලන්නේ. අරක කඩන හැටි බලන්න ෆ්ලෑෂර් කොටේ බලන්න. ඒක ගිනි විද්‍යුම්බරය. චපර පර චර පර ගාලා කොගිස්පදිනා වගේ කඩ කඩ කඩ කඩ හදා හදා දෙනවා. ඒක උඩ ගන්න මේ ඔක්කොම වැඩේ යනකොට කරන්ට් එක 230 දිගටම දුවනවා. ඒ ඉලෙක්ට්‍රෝ ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික ගත්තොත් ඊටත් වැඩි යට ගැඹුරු ධර්ම ඒකද මේක බුදු පිළිමක තොරණ ලයික් කරගෙන එකද අකුරු ගහන එකද නිකන් ගන්න දාන ඒකට විහිද කියලා මොකක්වත් නැහැ. ඉතින් අපි ඒක තමයි අවස්ථා තුනකින් කරලා වර්ණාලෝක දීලා හැඩතල දීලා පෙන්නන එක තමයි තොරණ. ඉතින් නැත්නම් ඊළඟට පස්සේ ඉලෙක්ට්‍රික් ඉංජිනේර කෙනෙක් බැලුවොත් පළයි 230යි 50 හර්ට්ස් තමයි. ඉලෙක්ට්‍රොනික්ස් බලන එක ඊටත් දෙයක් කරලා දාගෙන. ඒකත් පැටේ. ඉලෙක්ට්‍රොනික පිළිබඳව අපි මවාගත්ත දෙයක් නෙවෙයි. සකත් ආව කවුරක්වත් ඉලෙක්ට්‍රොනික දැකලා ඇඳලා නැහැ. ඒ වෙලින් සම්මුතියක් වශයෙන් කියනවා ධන තන පිට වින තැනට යනවා කියලා. කාට දනවද කියලා හොයන්න අමාරුයි තාම. ඔක්කොම කියව කට්ටිය මොළ දන්න පටන් ගන්න දැන් තියෙන්නේ. ඒකත් හිතාමාරයක්. හැබැයි මට්ටම් තුනක් තියෙනවා විස්තර කළ හැකි. විදුලිය මෝටර කරකවනවා, විදුලිය ආලෝක දෙනවා, සීතල කරනවා, විවිධ වැඩ ගන්න මට්ටමක් තියෙනවා. ඉතින් යටින් ඉලෙක්ට්‍රික් තියෙනවා, ඊට ඉලෙක්ට්‍රොනික තියෙනවා, ඊට පස්සේ ශක්තිය. ওই ශක්තිය. ඉතින් ඒක ඉතික මට්ටම් වලට යන ගතියක් තියෙනවා. ඒකම තමයි අපේ හිතේ තියෙන්නේ ගෑණියෙක්, පිරිමියෙක්, බෞද්ධයෙක්, අපෞද්ධයෙක්, සිංහල බුද්ධඝම අනම්මනම් දාගෙන නටනවා. ඕක යට මනුෂකම කියලා කියනවා. ඔක්කොටම පොදු මනුෂ්‍යකමක් තියෙනවා. ඒ මනුෂ්‍යකමෙත් තියෙනවා පිරිසිදු මනුෂ්‍යකම, අපිරිසිදු මනුෂ්‍යකම කියලා මේ දේ දන්නකම මනුෂ්‍යකමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යථාර්ථය දන්නකම හොඳ පිරිසිදු තත්ත්වයක්. ඒක නොදැනත් මනුෂ්‍යකම කියනවා. අවබෝධ කරගන්නත් මනුෂ්‍යකම කියනවා. ඉතින් මේ මනුෂ්‍යකම ලබා ගන්න එක බොහොම අහස්ල තින් කළා. අද ජීවිතේ අපි ජීවත් වෙන කවදාකවත් මේ ඔක්කොම අපිට සමතාවයක් තියෙන බව දන්නේ නැතුව කන්‍යම් මරණ්‍යම් කරා කියාගෙන ඌ දෙමලා මම සිංහලයා ඌ අබෞද්ධයා මම බෞද්ධයා කියාගෙන ජීවිතේ මැරෙන අවස්ථාවක් තියෙනවා. හසීම අවස්ථාවක්. ඒ කියන්නේ මේ ඔක්කොම මනුස්සත්වයේ මට ඇතිවෙච්ච කුස්. නිම්මල වේලා. ඒක කරන්න කරන්නේ මේ උපස්තරේ ලගිනන මනුස්සත්වයේ. එතකොට අපිට දෙන්නේ මනුස්සත්වයේ ස්වභාවයේ තේරුම් ගන්න පුළුවන් එකම පරිණාමයේ අවස්ථාව තමයි මනුස්සකම. චේතනාක සිත් සුභාවද කරන්න බෑ. විද්‍යාව දේව ස්වභාවය ආපෝද කරන්න ඕන කමක් නැහැ. මිනිස්යා විතරම එකම සතා තමන්ගේ භාවය ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්. එයා කවදා හෝ මම සිංහල බුද්ධහග කියන තාක්කල් කවදාකවත් එයා මනුස්සකමට ඉන්නේ මනුස්සකමට එවිලා මේ ප්‍රයත්න කරන තාක්කල්. මම කවුද කියන අවබෝධ කරගන්න හදන තාක්කල් අපි මේ කවුද උගන්නපු අnder හැරයකට එහි කීචා ඉඳලා නැරඹන්න තියෙනවා. ඊට අර සුළු වෙලාවක්වත් ගන්න වෙනවා. අපි මේ කොච්චර වාද වේද මොන જાති තිබුණත් අපි මිනිස්සුයෝ. ඒසනේ මේ මේ ටිකක්යක් තියෙනවා. මිනිස්සු ඇයි පරිණාමය ඉහළයි කියලා කියන්නේ? ඒ ඡාම කන්දා නිදා ගන්න නිසා මයිතුම දේවන එක නිසා බය නිසා නෙවෙයි. ඒක කාලක් පොඩි. අපිට කලහයක්ක් තියෙනවා මේ මනුස්සත්වයේ තියෙන පොදු ලක්ෂණක් තියෙනවා. හැමෝටම පොදු ලක්ෂණක් තියෙනවා. සර්වඥ වහන්සේගෙන් කියනවනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒකාමෝද කියන සඳහා යොදන හැම චිත්තක්ෂණයක්ම මනුෂ්‍යත්ව බොහෝම ශ්‍රේෂ්ඨත්වයට යනවා. ඊළඟ වෙන්න පුළුවන් බැරි වෙන්න පුළුවන් නමුත් හැකියාව කියන්නේ මනුෂයාට විතරයි. එහෙම නැතුව මේ සාමාන්‍ය කට්ටි කරන දේට කාණ්ඩු කරකට හිතියොත් දිනන්න පුළුවන් පරිදි නපුලන් දිනක් කරාදයි කරගෙන කරා. ඒ නිසා මේක අවබෝධ කරගන්න එක කියන්නේ මේ මේ කියන தত্ত্বය අවබෝධය තුළින් නෙවෙයි අහලමයි දුගන්න දුන්නේ. මේක කවදාකවත් අවබෝධ කරන්න බෑ. මේක අවබෝධ කරපු කෙනකින් මේ පණිවිඩය අහලා උතමය ඒකෙන්මයි ගන්නෙ. කපුගේ දික්කනේ මේක නම් හරියන්නේ. සම්නාසී ජීවිතයේ දැන් ඔය අනිත්‍ය කෙලස් තියෙනවා වගේම යහපත් සිතුවිලි තියෙනත් පුළුවන් නේද? ඔය යහපත් සිතුවිලි තියෙන නිසා තමයි Brahmacharya කියන සර්වඥන්සේ කතා කරන්නේ. නමුත් යහපත් සිතුවිලි වලට වැඩි ඡණ්ඩපරස කච්ච හැම වෙලාවෙම මොබ් එකක මොබ් ලීඩර්ස්ලා මොකරි හදිස්සියක් ආපු ගමන් වැල්ලක් එනවනේ අපි යන්නේ හැමදාම පෙරහැර බලන්න යන්නේ අලු කුලත් උනාට පස්සේ ඉතින් මොහරි පටන් ගන්නනේ මොබ් එක. ඒකෝට ලීඩර් ඔක්කොම ඔක්කොම බලේ ක්‍රියාත්මක වෙන ඡණ්ඩපරස දෙන අවස්ථාවක්. ඒ නිසා අර හොඳ කියන හිතවිල්ලට හොඳම නිදර්ශනයක් වශයෙන් පෙන්නලා දෙනවා මේ ඥානපෝණික හඳුරෝ මේ සතිය කියන চৈতසිකයේ ලකුණු. ඉතින් සතිය කියලා කියන එක හැම කෙනෙක්ම හැම මොහොතෙම තියෙනවා. හැබැයි සතිය කවුරු හරි කියලා ආරාධනා කරලා එන්න වඩින්න මේ මූලාශ්‍රයට කියනකම් හරිම ලැජ්ජයි. හරිම කෝල ගති තියෙනවා. එයා පැත්තකටලා ඉන්නවා. ඒදුර සද්ධාව ඇවිල්ලා කල්ු කරගෙන ඇවිල්ලා මූලාශ්‍රේ ගන්නවා. ඉතින් වීර්යයයිලාගෙන පිස්සු මම තමයි මේ ලෝකෙ ගෙනියන්නේ මටයි වීර්ය මූලක් ගන්නද එයත් ගන්නවා. සමාධිය එයත් මූලක් ගන්න හරි කැමති. ප්‍රඥාවත් කැමති. සතිය කොහොම වෙනවද? සතිය හැමදාම පසුබාණ දෙන්නේ. නමුත් මේ එක්කෙනෙකුට අක්කත් තම තමන් විකෘති කරන්න බැරිලු සතිය මූලක් ගන්න ගන්නවා. සතිය මූලක් ගන්න ගත්තට පස්සේ සද්ධාව සද්ධාවේ දැන නතර කරනවා. වීර්ය වීර්ය දැන් නතර කරනවා. සමාධිය සමාධිය දැන් නතර කරනවා. ප්‍රඥා ප්‍රඥා දැන් නතර සමවර කරලා පස්සේ ඊට පස්සේ යනවා. හැබැයි නැති එක ගතියක් තියෙනවා කියනවා කොහොම හරි කරලා වැඳලාගේ ආසනේ දුන්නොත් බහින්න නම් නැතුණු කපට. තේරෙයි. නියර් දුන්නොත් රජකම අම්ම මොට්ටේ වල බහින්න නැතුණා. සතිය අඳුනා දීපු හිතකින් සතිය කාදාත් මකන්නේ නැහැ. ඒ කියන්නේ නැතුබෙන එක නෙවෙයි. සතියේ සමාජයේ හිටියා රටේ නායකත්වයක් තියෙනවා එයා කියන්නේත් නෑ අනිගොල්ලෝ කලාන වහින කට්ටිය ඉන්නේ. ඒ කියන්නේ කලාන වහිනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මනුස්ස හිතක තියෙන වෙනම ගුණයක් ඒක යටපත් වෙලා තියෙනවා. ඒක කෝල වෙලා තියෙනවා. පැත්තක වෙලා තියෙන ස්වභාවයෙන් එළියට එන චරිතයක් නෙවෙයි. උඹට මනුස්සකමක් තියෙනවා. සද්ධාවක් තියෙනවා, සීලයක් තියෙනවා, සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. සතියට ආරාධනා කරපන් අප්‍රමාද වෙන්නේ. එතන සතිය ඉස්සරහට ගන්න. ආනාපාන කරනකොට සතිය ඉස්සරහින් තියාගන්න. බුද්ධානුස්සති සතිය ඉස්සරහින් තියාගන්න. මරණානුස්සති නැති කරන්නේ ආවන් කවදා හරි මෙයා සිංහාසයෙන් පුරුදු වුණාට පස්සේ එයා ඔක්කොම කැබිනට් එක ඉස්සර කරගෙන යනවා. මෙයා නැතුව ඔය සද්ධාව ඉස්සර වුණොත් කිදුනට වැඩි අවුලක් වෙනවා. ප්‍රඥාව ඉස්සර වුණොත් කිදුනට වැඩි අවුලක් වෙනවා. සමාධිය ඉස්සර වුණොත් කිදුනට වැඩි අවුලක් වෙනවා. වීර්යය ඉස්සර වුණොත් කිදුනට වැඩි අවුලක් වෙනවා. ඉතින් වීර්යය සද්ධා සමාධියයි දෙන්න හරි ගානට සමබර කරන්න මේ සතිය දකින්න ඕනේ මේ දෙන්නගේ ගැඹුර. සමාධියයි මේ ප්‍රඥාවයි සතිය මේ සම්මේ සද්ධාවයි දෙක සමබර කරන්න දෙන්නට බෑ. ඒ වෙන එකිනෙකා කරය නැගිටින්න හදන දෙන්නේ. සතිය මුල් තැන ගත්තාට පස්සේ ඉතින් යන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ හොඳ ධර්ම අපි කියන මේ නොබන චෛතසික කියලා වදාමන මේ අභිධර්ම කියන්නේ ඔක්කොම හිතේ තියෙනවා. ඒක කොලයි. කොල ගති පාන කෝඩු ගති පාන මේ වගේම මේ ඒක නිසා ඒගොල්ලන්ට තන දෙන්න අපි සත්පුරුෂකම් මත වෙනවා. අපි සත්පුරුෂ වෙනවයි කියලා කියන්නේ අපි දන්නා මෙතන ඉන්නකොට මේ පුද්ගලයාට මේ වැඩේ පැවරුවොත් එයාට පුළුවන් මේ Taman නිකන් ඉස්සිස් කියා ගන්න තු කැපිපෙන්නේ නැතුව ඒක කරන්න පුළුවන් කියලා එයාට ඒ තැන එනකම් අනිත් ඔක්කොම පෙරලි කරනවා මට දෙන්න ඔයාලට දෙන්න එපා ඉතින් ගෝසා. හරි තැන ආවට පස්සේ මෙතන එකක්වත් නැති දෙකක් නෙමෙයි තියෙන්නේ හරියට ප්‍රමුඛතාවයේ ජීවිතයකට ප්‍රමුඛතාවයේ දීපු ගම අභියෝගයේ මේ සංවර්ධනයට යන්නේ. නැත්නම් ඇතුළත ගැටලුව තියෙනවා. නිතරම අපි ළඟ තියෙන්නේ චෛතසික 52ක් තියෙනවා කියලා ගණන් කළම ඔය 52 එකිනෙකට කරන්නේ. ඕනම සමිතියක තියෙන ඉච්චා. ඕනම ලෝකේ තියෙන ඉච්චා. මේ ගස්කොළන් අතරක් තියෙන ඉච්චා. ඒකල එකිනෙකා නැගිටින්න පරාගෙන යන නැගිටින්න හදනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ අහලා නීතියට කියලා කිසිම ආත්මයක් නැහැ. කාටද කියන්න පුළුවන් ඒක අනාවින් මම මේ කියනවාද මේ දිවෙනාසිකමනාප කියලා. මොනම කමක්වත් නැහැ පොරක්. ඉතින් ඒ කට්ටිය ඉස්සලා හිතුවේ මේක මේකේ මූලිකත්වය ගැනීම දිව්‍යනාථික මන අපේ. ඒ නිසා ඒකට අපිට කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ ඉන්නේ ඒ අපිට පෙන්නේ. උන්වහන්සේ තමයි මේක තීන්දුව කරන්නේ. අනේ උන්වහන්සේට පෙළිලා සුපදීතියක් වේවා කියන තමයි හිතේ. අරවත්තනික පිස්සු. මේ සම්පූර්ණ පොට ජනතයක් යන්නේ. නිරීක්ෂණය කරපල්ලා. සිද්ධි නිරීක්ෂණය කරන උඹලට තේරෙයි අහවල් වෙලාවේදී අහවල් විදිය. අහවල් අන්නේ දාන නිරීක්ෂණය තුලින් අපි නසත්. ඉනිසයිට් කියලා කියන්නේ විපස්සනා කියන විශේෂ පස්සනාවක් තියාගන්න හැමදේම ඒකෝර තමයි තේරෙයි මෙතන තියෙන්නේ අවුල නිරවුල් කරන එක විතරයි කරන්නේ. ව්‍යාකූල ප්‍රවාහය නිරාකූල කරන එක විතරයි අපිට කරන්නේ. එකක්ක ශක්තිය අලුතෙන් අඳුරන්න ඕනේ. එක දෙක තුන පිළිවෙල තිබ්බ ගම ඒ ගන්නම කරන්නේ. ඒ නිසා හොඳ චෛත්‍යික නරක චෛත්‍යික මගේ මම විස්තර කරන්නේ මේකයි මේ ලෝකේ මේ අන්තිම නොවියට නොකෑමනා දහවතර පට්ටබදරු සිද්ධියක් වුණා කියලා කියන්නේ ඒ සිද්ධියේ හොඳ නරක දෙක 50 50 එයාට වෙන්න තියෙන උත්තුම්ම දේ සිද්ධ වුණත් ලෝකේ. හොඳ නරක දෙක 50ට 50ට. කිසිම වෙනසක් නැහැ. අපි ඕක දෙන නම් වණන් වෙනස් වෙනවා මිසක් මේ ওই බලාපොරොත්තු වෙන කටහරන බලාපොරොත්තු කොයි දේ සිද්ධ වුණත් හොඳ නරක දෙක හරියට 150ට 50 දින එදත් 50ට 50 මේ තටමන කොටත් 50ට 50 හරියට පස්සෙත් 50ට 50 උනාට පස්සේ තේරෙන්නේ මොකක්වත් නැහැ. ඒ කියන්නේ මේ හොඳ නරක දෙක ගාන පිටු පැත්තේ. හැම වෙලාවෙම තියෙන එකයි. නමුත් අපි කියන කුප්ප ගතියට තුච්ච ගතියට අපි දැනුන දැන කඩුව දෙන්නේ නරකටම. මනමේ කුමාරේ කරපු දෙල්ලම තමයි. නිර්මාණ රජුරෝ මේ මේ මනමේ කුමාරේ දැන තකට තක හිටියේ. ඇත්තටම කියනවා මේ මනමේ කුමාරයා ශිල්පේ දන්නේ කියලා. අදරගෙන හිටියා ද්වන්ද යුද්ධයක් කරන හැටි. ඊළඟ කඩුවක් තිබ්බා. කඩුව බිම තිබ්බ මහත්මකමට. උඹත් පිරිමේ මාත් පිරිමේ පැත්තකට වෙන් කරලා ගෑණි පැත්තට ලඹ කඩුව තියාගන්නේ අපි මොනට මොන ෆයිට් කරනවා. කඩුව කහක් නෑ මොකද උඹලා කඩුවන්නේ උඹ හිල්ප දන්නේ. ඒ තරම් ඩිප්ලොමැටික් කන්ඩිෂන් දාලා කරේ. අන්තිමට ටැකල් කරා. නිර්මාණ කරලා ටැකල් කරලා බිම දාගත්තා. දැම්මට වෙන්නේ දැන් ඉවරයි. දැන් තීන්දුව කරනවා කියලා කඩුව දීපන් කිව්වා. කවුරුද කඩුව දුන්නේ? සම්පූර්ණ විද්‍යාවිතත් එක. ඔය ඔය විදිහට දවසක් සඳහන් කරනවා ඒ වගේ වෙලාවල් වල සත්පුරුෂකම කියලා කියන්නේ සංසාර බය දැකලා සංසාරේ ගැලවෙන අදහසින් ඕනේ අපි තක්කු මුක්කු විදි වැඩ කරන්නේ. වාසිය තරක්ක්, සුද්ධිය තරක්ක්, ජනමතේටවත් වැඩ කරලා බෑ. ඒක පැහැදිලිවම කෙලෙසිච්ච ධර්ම. අපි තෝරන වෙනවා අපි ගිය ගමන යන්නේ ඉස්සරහට. මොකද මනමේ කුමාරට කඩුව දීලා පටන් ගන්න නම් එපා. ඔය අම්මන්ඩි මස්සද්දට ආසාවෙන් ඉන්නේ. කොයි අම්මන්ඩිත් එච්චරයි. මස්සද්දට ආසාවෙන් ඉන්නව ලස්සන දින කුමාරයන්ට නෙමෙයි ආසාව තියෙන්නේ. ඊට පස්සේ කඩුව දෙන එක දැන් අර දෙන්න තකට තක යනකොට තනිකර තීන්දුව තියෙන කුමාරියක් ඉන්නේ කාටද කොබුව දෙන්නේ කාටද කඩුව දෙන්නේ කාටද ඒ වගේ තමයි අපිට ඔය තකට තක තියෙනකොට ශක්තිය කියන ධර්මතාවයට අපි නිසි අපි කියන්නේ බෙන්ච් එක දීලා නැත්තම් අධික ශ්‍රේෂ්ඨාධිකරණ නිලයේ දීලා නැත්තම් අනිත් හැම කෙනෙක්ම ගන්න ගන්න tie තත්ත්වේ ඇත්තට කිසිම කෙනෙකුට දන්නේ නැහැ හොඳ නරක දෙක දන්නේ නැහැ. සතිය විතරයි පූර්ණිකම වලින් තොරව ඉතියා බලන්න පුළුවන්කම තියෙනවා. මේක වේවා මේක නෝවා මොකුත් නැහැ. එයාකින් තීන්දුව වෙන්න පමා වෙන්න පුළුවන්. නමුත් අර ඒ කඩක්ලි පක්ෂග්‍රාහී තීන්දුව වෙන්නේ. ඒ හරියම හරි ඒකෙන් තමයි සත්‍ය සූත්‍රයේ හරියට මෙන්න දෙලා තියෙන සර්වඥංශ මෙන්න මෙතනදී මේ මේ දෙන්න පුළුවන්. මෙන්න මේකට පෙන්නලා මිනිස්සු කරන වැඩ වෙන මේක අසත්පුරුසයි. මේ වැඩි අසත්පුරුසයි මෙන්න මේ හේතුව නිසා. එතන සත්පුරුසය කියලා කියන්නේ මෙන්න මෙහෙම කරපන්. ඉතින් ඒක තමයි අපි ඉගෙන ගන්න කරගන්න. ඒ නිසා හොඳ නරක ධර්ම වල අපේ කිසිම මේ අල්පකු යන දෙයක් නැහැ. manussත්වයේ තුල හොඳ නරක දෙක ගානට තියෙනවා. කිසිම කෙනෙක් වෙනසක් කරන්න බෑ. ඒ නිසා අපිට මට කියන්න බෑ මෙයා වැරදි. ඒ නිසා මෙයා මරන්න ඕනේ, මෙයා දඬුවම් කරන්න ඕනේ කියලා මට අවුරුදු කල්ප ගානක් ඉතිරියත් මට අධිකරණ ශක්තියක් කිසිම කෙනෙක් දීලා නැහැ. මම අයිතියක් නැහැ අපිට. ඒත්තු ගන්නන්න බැන්න ඇත්තටම අපි පරාදයි. ඉතින් අද තියෙන තත්ත්වය හැටියට බලනකොට අපි ලෝක ධර්ම නෙවෙයි මේ කතා කරන්නේ අපිට මේ හම්බෙච්ච වෙලාවයක් මේ නිවනක් ගැන කතා කරන නිසා අපි මේ කතා කරන්නේ නැත්නම් අපි මේ සමාජ විරෝධී දෙයක් කතා කරනවා. දැන් සම අසම හොඳ නරක යුක්තිය යුක්ති තන්නේ කර මෙතෙක් මුළු ලෝකේ මනුෂ්‍ය පාවිච්චි කරලා තියෙන තමයි වාසිය. ඒක සාමාන්‍යයෙන් අපේ අතීතයේ තියෙන සතිය කියන ධර්මය අපි මතක කරගත යුතුයි කියන එකද? ඒක තමයි අපි මේ ආත්මෙ ඉපදිලා මේ මෙච්චර ලස්සන වටිනා බුද්ධ ධර්මයක් අමුවිලා කරන දේ අපිට කරන්න තියෙන්නේ මේ පින්කම් අතර පින්කම් කරලා හම්බෙච්චි ඔක්කොගෙම මේ සත්‍ය කියන চৈতසිකය සත්‍ය අප්‍රමාදය එළඹ සිටීම මෙන්න මේක ඉස්සරහින් හැම වෙලාවෙම එන්නේ නැහැ මනුෂයා බොහොම හරි කෝල කරනවා පුළුවන් තරම් ඉස්සරහින් තියන්න තියන්න තියන්න තියන්න අපිට මේ මොහොතත් උපේනවා වෙනවා ඒක නැත්තම් මේ මොහොත නිකන් අඟටිට කපුවා වගේ උගසාගෙන යනවා සත්‍යමත් මොහොත තමයි යම් කිසි විදියකට අපිට රැඩිකල් වාදී එනසම් විප්ලවකාරී විදියට ජීවිතය දිහා බලනද බුදුහාමුදුරුවෝ ජීවිතය දිහා බලපු හැටියට හතන්නාසේ තමයි ජීවිතය දිහා බලපු හැටියට පරමාර්ථ පැත්තෙන් ජීවිතය දිහා බලන්න සතිය කෙනකයි සිදුවෙන්නේ එතකොට අනිකොත් හොඳ ධර්ම තමයි ඉස්සරහට එන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාවල සීලය වගේ සතිය ඉස්සර වෙච්ච ගමන් අර මේ කුවල ප්‍රතිපාන පිරිසුදු চৈতසිකවට පැනේ එහෙම නැත්නම් අරාජිකත්වයක් තියෙනවා. යන්න බර සකච්ඡා අවස්ථාව අරගෙන ඉතින් මේ පාළුගේ වළම්බින්න වගේ යන. ඒ නිසා සතිය තමයි මම මට මතකයි ඔය මේ ක්‍රයිස්ට්චර්ච් වල නෑ මේ දැනදින් වල විචිතයක් කරා ඊට පස්සේ ළඟ පන්සලක මචං 203 සැකකදී ලංකාවේ හාමුදුරනේ දෙනවක් ඇවිල්ලා ගියා. ඇවිල්ලා ඉන්න භාවනා කරා. භාවනා කරලා ඉතින් අන්තිම දවසේ මේ මම දුක දරන ස්වාමීන් වහන්සේත් එක්කනේ ඉතින් ඒ සංජ සාමාන්‍ය ජීව ගුණ වර්ණාවක් කරනවා ධම්ම ජීව ආන්දරු මෙහිමයි අනමන කියලා. ඉවර කරනවා. හරි ස්වාමීන් වහන්සේ දෙනම ඇත මටත් වැඩි වැඩිමල්. ඉතින් ඒ සංසල දෙනම විශ්වවිද්‍යාල කියලා උන්ට ඉගෙන ගන්න සාමාන්‍ය පන්සලක් කරන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ මොකක් කතා කළේ අපි බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙනගෙන තියෙනවා අපිටත් මේ බුද්ධ ධර්ම ගැන දන්නවයි කියලා. නමුත් මේ වගේ ප්‍රායෝගික පැත්තක් අපි තාම කවදාවත් දැකලා නැහැ. මම ওই මනමේ කතාව කිව්වා. මනමේ කතාව සිංහබාහු කතාව. අතරම කොච්චර සාහිත්‍ය දිහා సౌందර්ය ඉගෙන ගන්න හිටියත් මේ ස්වාමීන් වහන්සේ වගේ ඒක මේ භාවනාවට දාන හැටිවත් දන්නේ නැහැ. ඒක ඉතින් ඉතින් අනික් ස්වාමීන් වහන්සේ පිරිවෙනක උගන්වන ස්වාමීන් වහන්සේ. මේක ගමන් මේක කල් දවස් 10ක් භාවනා කරා සම්මුතියන්ට කතා කරලම නැහැ. ධම්මවිහාම ඔබ සම්බදා වෙච්ච වෙලාවේ ඒක පොතේ රෙජිස්ටර් කරපු එක නා තමයි කිව්වා මම. මම ලේකම් හම්බුනාගේ වැඩ කරන කෙනයි කිව්වා. ඉතින් කවුද කියනනම් දන්නේ නැහැ. හැබැයි අපිත් කටියට භාවනාව මේ බුද්ධහම උගන්වනවා ඉතින් මම මේක මෙච්චරයි කියන්න තියෙන කිව්වා අපේ සම්ප්‍රදාය හැටියට අපි මේ පිරුවාණ පොත් වහන්සේ කියලා විදිත් පොත නම් වහන්සේ කියලා සඳහන් කරනවා. තන දෙනවා ඒක ඇනිමේට් කරනවා. ජාතක පොත් වහන්සේ කියනවා. මේ දවස් 10න් පස්සේ මට කියන්න තියෙන්නේ සතිපට්ඨාන පොත් වහන්සේ කියන්න දෙයි කිව්වා අපිට දැන්. අපි මෙච්චර කාල සතිපට්ඨානට වහන්සේ කිව්වේ නැහැ. මේ දවස් 10න් මම ඉගෙන ගත්තේ ඔක්කොටම පණ ඉන්නේ මේ සතිපට්ඨාන ඉස්සරහින් තිබරවාසි මින් මනතට කියලා දෙනකොට මේ සතිය ඉස්සරහින් කියලා කියලා දෙන්න දැනගත්තොත් ධර්මයේ සම්පූර්ණ වෙනස් වූ දෙයක්. යහරින් නම් අර ගැටර කැල්ලක් කාන්දන් වුණා වගේ වෙනවා. මේ ස්මරණය මේ ආනාපාන භාවනා වලනකොට සතරලපත්තානේ සිනාකාරී. ඔය ඒක ඒක හොඳට විස්තර වෙනවා ආනාපාන සති සූත්‍රයේ සර්වඥාතික ප්‍රකාශයක් තියෙනවා. ආනාපාන සති වික්‍රේ භාවිතෝ බාහුලී ගතෝ චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණං ගච්ඡanti චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණ පරිපූර්ණෙන්තෝ සත්බුද්ධංගා පරිපූර්ණං ගච්ඡanti කියලා. මාන්නේ මේ සතර සතිපට්ඨාන ගන්නකොට ආනාපාන ගන්නකොට සතර සතිපට්ඨාන. ඒකේදී ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ 16 ආකාරය මතකද? ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා ආනාපාන සති සූත්‍රයේ තියෙනවා රාහුල වාද සූත්‍රයක තියෙනවා මේ 16 එකේ පළවෙනි හතර නිගං වා රස්සං වා සබ්බකායේ පස්සම්බයං කාය සංකාරං කියනක කායනුපස්සනාව. ඊටසේ පීති පරිමාණදී සුඛ පරිසංවේදී චිත්ත සංකාර පරිසංවේදී පස්සම්බයං චිත්ත සංකාරං කියන එක වේදනානුපස්සනාව. ඊට පස්සේ චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් චිත්තං විමෝචන චිත්තං මේ මේ සමාදාන චිත්ත විමෝචන ඒ හතර චිත්තානුපස්සනාව නිරෝධාන අනිච්ඡාන පස්සේ විරාගාන පස්සේ නිරෝධාන පස්සේ පටිච්චසමුප්පාදාන පස්සේ ධම්මානුපස්සනාව. ඒකේ අටුවචාන් වහන්සලා පෙන්නලා දීලා තියෙනවා කායන පස්සන වෙන හතරේ ඉච්ඡර වාදයක් නැහැ. හුස්මමයි යන්නේ. අනිදි පීතිය, දුකය, චිත්ත සංකාර කියලා කියන්නේ වේදනා සංඥා කියන දෙක ඔක්කොම වේදනාටයි වලට වැටෙනවා. දුක වේදනාව, ප්‍රීතිය වේදනාව, සංඥා වේදනා. ඊට පස්සේ මේ චිත්ත සංකාර පරිසංවේදී කියන දන්න චිත්තානුපස්සනාව, ඊට පස්සේ ධම්මානුපස්සනාව. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපි ආනාපාන සති සූත්‍රය ගැන මම මේ දැනට සම්පූර්ණ විපද නෙමෙයි හැමදාම බණ යන්නේ ඒක ගැන ඉතිසලා මෙල්බන් වලත් එකක් තියෙනවා ආනාපාන සති සූත්‍රය මම දැන් අපි සදුව සීදී ගන්න මට මතක නෑ කියන්න කියලා දැන් අලුතෙන් ඔබ වහන්සේ මේ දේශනාව කරනවා නේද සම්හිදීකේ දැනවනේ දැන් හේෂාන් ලැබිද ඒක දැන් ඉවර වෙන්නේ නෑ එතන ළඟදී දැන් තියෙන විරාගානුපස්සී අභිප්‍රමෝදයන් චිත්තං විරාගානුපස්සී එදා ඉවර කරා. සමාදාන චිත්තං විරාගානුපස්සී. අර ඉස්සෙල්ලා කරත් එකේ පොඩි අඩුපාඩු වගේක් තිබ්බා ඒකේ කැලි වගේක් නැති වෙලා තියෙනවා. රෙකෝඩින් වල තිබුණ අඩුපාඩු වගේක් මොකද මෙහෙන්දි දෙවි ඒක කරේ. ලංකාව මෙහිදී කරනකොට අපි හැම සමානව රෙකෝඩ් කරනවා. ඉතින් ඒකදී තියෙනවා මේ ඒ ප්‍රශ්නේ හොඳයි මොකද හුඟ දෙනෙක් කියන්නේ මම පාරකට යන ප්‍රශ්නේ අනිත් පැත්තෙන් තමයි මට මතුවෙන්නේ. දැන් දවල් 12 වෙනකොට මේ වගේ පිළිලක් හැමදාම වගේ හැමදාම කියන්න බෑ බොහෝ විට එනවා දාන කණ්ඩායම. ආවම එක එක කෙනෙන් අහනකොට ඒ කට්ටිය තාම ඉස්සරම භාවනාට යොමු වෙච්ච ඇත්තොත් නැතුව නෙවෙයි 10ක් 15ක් විතර දැන් කණ්ඩායම භාවනාට යොමු වෙච්චා ඉන්නවා. කණ්ඩායම 10ක් 15ක් විතර ඉන්නවා භාවනා කරනවා. සමහර ඉන්නවා 70ක් විතර භාවනා කියන එක අහලත් නැහැ කියනකොටම මූණ පැකිලා බිම් බලා ගන්නවා. දාන ගැන බොහොම උදාහරණ කතා කරනවා. ඉතින් මම කොහොම හරි කරලා කුළුක් අවුස්සලා කුරු කරනවා. මොකක් කරලා කරලා කොහොම හරි කියනවා භාවනා කරමු කියලා. කෙරුවට කොට බලද්දී සාමාන්‍ය හැඟීමකුත් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දන්නේ මම ආනාපාන මම භාවනා කරලා තියෙනවා, බුද්ධාංග කරලා තියෙනවා, අසුබ කරලා තියෙනවා. ඉතින් ගොඩාක් විස්තර කියනවා. ඉතින් කියපුවම මගේ යටි හිතේ තියෙනවා ගතියක් මේ විඳුන කොහොම හරි කරලා ආනාපාන දාගන්න නැත්තම් හොඳයි කියලා. හැබැයි ඒගොල්ලෝ ආනාපානේ සලකලා තියෙන බොහෝම ඉහළ එකක් විදිහට මේ අනිත් එක තමයි කරන්නේ. ඉතින් මම අහනවා මේ පිළිසතම දැන් මෙහෙම කරන්න හදනවා මොකද්ද අපි අද සාකච්ඡා කරන්න ගන්න ඕනේ. ඉතින් කෙනෙකුට දාන සුද්ධිය කියන කෙනෙක් මෛත්‍රිය කියනවා. ඒ කිව්වොත් ඔක්කොම එකමුලත් ඒක අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලි වල කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ කාරි මගේ පැත්තට කතා කරනවා කියන අදහස. අනාපානති වලත් මම හිමීට සාකච්ඡා කරා. අනාපානට දාන්න හදනකොට හැම දිනම ඉතින් අඹරෙන් පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ මේ සතිවාදක භාවනා කරන්නේ නැතුව අනාපානි කරන්න බෑ නේද? ආනාපාන ගෙවල් වලින් අය කරන්න පුළුවන් ද කියන වගේ දෙයක් සැලකුවා. ඉතින් මම හිතනවා ආනාපාන කරන්නේ නැති කවුරු හරි ඉන්නවද මෙතන? ඔක්කොම ආනාපාන කරනවානේ. ඒ සමහරව අත උසාව. ආනාපාන කරන්නේ නැහැ කියලා. ඉතින් එහෙනම් මං කියනවා විනාඩි 7යි. විනාඩි 7න් ඉතින් ආනාපාන කරන්නේ නැති අය යනවා. මම කරන්නේ නැහැ. කරන ආනාපානට සතිය හේතු කරන එක විතරයි. මොකද්ද සතිය කියන්නේ කියලා දැනගන්න පස්සේ යන්න ඉස්සලා හරි නැතරලා ඉඳලා අහලා යන්නේ ඔය ප්‍රශ්නේ. නැන්දි අනිත් කිව්ව නැතුව ආනාපාන කිරුවොත් අපිට සතර සතිපත් ගන්න වැඩිද? එහෙම නැත්නම් ස්ථාපාත්තික නැතුව මේක දුවන්න බැරි වෙයිද කියලා. ඉතින් ඒකට මම හුවා කරලා ආනාපාන සති සූත්‍රය ඉදිරිපත් කරනවා. ඒ සූත්‍රයේ දේශනාවේ නිදානයේදී ඒ ਸਰවඥාන්සේ වත් කාලේ තුන් මාස ඉවරෙච්ච දාසේ හඳ රාත්‍රියේ සංඝයා රැක්ෂණ පොය කරලා වස්තවරන්නේ. ਸਰවඥාන්සේ කල්පනා කරලා බලන පිළිසිතිය බලනකොට පිටලා. ඒකට බාධා විතරෝ භාවනාව යනවා. අත් පවාරණය කරුවොත් පෙර චාරිකාව යනවා. ඉතින් ඔක්කොම කැඩෙනවා. ගුණුව කැඩෙනවා. දැන් අපවත් සංසි තීන්දුව කරනවා මේ හැරේ පවාරණය කරන්නේ නැතුව සාමාන්‍යයෙන් දිගට ඉන්නේ. ඒක මහ විශාල තීන්දුවක්. ඉතින් රට්ටු දැනගන්න මොකද්ද තීන්දුවක් කරනවා දන්නේ නැහැ. ඉතින් ඔක්කොම එක තියලා භාවනා කරන වෙලාවේදී සර්වඥාන්සේ ආනාපාන සති සූත්‍රය දේශනා කරනවා. ඒකෙදි කියනවා සමහරක් මෙතන ඉන්නවා මෛත්‍රී කරන. සමහරක් ඉන්නවා බුද්ධාන. සමහරක් අසුභ. සමහරක් මේ මේ මුත්‍තරණ මුත්‍ත උපේක්ෂා. සමහර අසුබ සමහර දස කසින. ඊරම කරන මුළු සාධනේ ලයිට් ඔක්කොම කියනවා. මෙතන ඉන්න දේශකේ මම මේ සියලු දිනාගව සූපිනිත සියලු දිනාගව සූපිනිත ආනාපාන දේශනා කරන මහණී ආනාපාන කරනවා නම් මේ සතර සතිපට්ඨාන වැඩි වෙනවා. ඒ නිසා ඒක මේ ඡය සාමාන්‍යයෙන් අපි දැන් ඡය 25ක 30ක විතර විගට දේශනා තියෙනවා. ආනාපාන කරන කොහොමද සතර සතිපට්ඨාන වැඩින්නේ සතර සතිපට්ඨාන කොහොමද බොද්ධංග වැඩින්නේ බොද්ධංග වැඩනකොට කොහොමද විරාගයන් හිත නිරෝධ නිශ්චිත විදිහට බුද්ධංග වැඩින්නේ ඒකට කොහොමද විමුක්තිය ලැබෙන්නේ කියන එක ඒක ටිකක් ආනාපාන සතිය තමයි කෙටි උත්තරය නමුත් දීර්ඝ උත්තරේ ටිකක් දිලා සාමිනහන්සේ අඹුලුවාවේ කරපු විස්තරේදී සංක්ෂිප්තව ඒක ටිකක් කියලා තියෙනවා දැන් අපි ගෝතිපාක්ෂික ධර්ම වැඩ නැහැදී මේ ඉතින් කොහොම කරුවා ඉතින් කැරකිලා ඔතනම ළමයි කොහෙන් ගියත් ඉතින් 37ක් ධර්ම තුල තමයි කැරකෙන්නේ. අපේ මෛත්‍රී මෛත්‍රී භාවනා කරනවා. නමුත් අර ශනිකව සමාජයේ යම් යම් අවස්ථාවල ශනිකව කෝපයේ එන්සෙන ගැටුම්කාරී ස්වභාවයක් එනවා. පස්සේ තමයි අවබෝධ වෙන්නේ මම මෛත්‍රී භාවනා කරා නේද? මෙතෙන්දි විය යුතු තිබුණේ මේක නෙවෙයි නේද? ඒකට අර සතිය බලපානවද එහෙම නැත්නම් ඒ නීවරණ ධර්මයක් බලපානවද අපි ගැටුවේදී අපි ඉස්සරහට දාන්න ඕන මේ සාමනියෝජිතය මොන වගේ වෙන්න ඕනද ඇත්තටම මෛත්‍රියත් හරියට සිද්ධ වෙලා නැහැ හදිසි කෝපයත් හරියට සිද්ධ වෙලා නැහැ දෙකම හදිසි ඇවිල්ලා වැඩ කරලා ගිහිල්ලා තියෙනවා මෛත්‍රියත් yaadena මෛත්‍රියක් වෙලා නැහැ හදිසි කෝපය ආවත් ඒකත් එච්චර ලොකු දෙයක් කරලත් නැහැ ප්‍රශ්නේ වැදගත් වෙනවා මේ දෙක අපි දන්නවා මෛත්‍රී කරුවට ඒක නිකන් පිටින් ගාව ඔය විකුණන්න වෙලා කාර්කේ ස්ප්‍රේ පේන්ට් එකක් දෙන්නේ. මලකට කඩන්නේ අනම්මනම් ඒව මොකක්වත් නැහැ ප්ලාස්ටර් එකක් කැලියව ගැහුවා. සෙකන්ඩ් හෑන්ඩ් එකක් විකුණනකොට ඒ පේන්ට් එක තමයි වැදීලා තියෙන්නේ. ඒක නැතුව ඒ හොඳට තහඩු කපලා අර මේ වුණාද ගහන්නේ අර ඈ? කැට්ලොයි දාලා අනම්මනම් කරලා නැහැ. එහෙම කරුවා නම් ඒක අල්ලනවා ටිකක්. එතකොට ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ ඒ පේන්ට් එකේ ගාම මෛත්‍රී ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා ඉදිරිපත් කරනවා. එහෙම එන්න දෙයක් නැහැ. ඒකම හදිසි කෝපය ඇවිල්ලා ඉස්සරහානියක් කරලත් නැහැ. ඉතින් මේ දෙකම නිකන් මේ තාවකාලිකව ගත්ත ණයක් වගේ තමයි තිබිලා තියෙන්නේ. සතිය තියෙනවා නම් මෙතන තේරුම් පටන් අර ගන්නවා මේවා මේක තියෙන අනිත්‍යත්වය. මෛත්‍රී සමානලට වැඩ කරන ලා පොඩි මිත්‍රශීලීත්වය දැනෙනවා. නමුත් මෛත්‍රී නැති වෙනාදී ඒක තිබුණ ලකුණක් නැහැ. කෙලින්ම ද්වේෂය අවිලා අපිට හානි කරනවා. ද්වේෂය ආව ආයේ මෛත්‍රී කරගන්න බැත් කරන්නේ ඉතින් හානියක් කරන්නේ නැහැ. මියා ගියාට පස්සේ ඕන මෛත්‍රී කරන්න පුළුවන්. සතිය තමයි තේරුම් අරගන්නේ එතකොට. මේ දෙක අතර මැදම අර හොඳේ කෙලවරක් මේක නරක කෙලවරක් දෙකටම සත්‍ය සමාධියෙන් බලන්න. මෛත්‍රීයිසිකියත් ඇතිවීම පැවතීම නැතිවීම සහිත ධර්මයක්. ද්වේෂයිසික හදිසිකෝපය ඇතිවීම පැවතීම නැතිවීම කියනවා. නිසා මේ දෙකම ලෝකයාය හෝ මම හෝ මෛත්‍රියට හොඳයි කියනවා. ද්වේෂයට නරකයි කියනවා. නමුත් දෙන්නම යන්නේ එක පිළිබඳව මටවත් එව්වට වක්වත් කන්ට්‍රෝල් එකක් නැහැ. අන්න ඒක සතියට පෙන්වුවාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ දෙකෙන් එකින්වත් ඉස්තර වෙනසක් අපේ හිතේ කරලා. ඉතින් නැත්නම් වීම තමයි පුළුවන් තරම් කරන්න. කතා කරන යනකොට විශේෂයෙන්ම මම අර ඉස්සර කියපු විදිහට උද්දච්ච උක්කච්ඡාපම වෙන්නේ හදිසි කෝපේ ඇවිල්ලා කරන හානියට වැඩිය ඇයි මං වගේ එනකොට හදිසි කෝපේ ආවේ කියලා අපි හැටිට පස්සත්තාව වෙනවා. ඒකත් ඕනේ. ඒකත් නේද දෙයක්. ඒ වගේ මෛත්‍රී කරලා ඇයි මට නියම වෙලාවට මෛත්‍රී ඇවිල්ලා ගොඩගත්තේ නැති කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඕනෙත් නැහැ. ශක්තිමත් වුණොත් නම් තුව එනවා. එන්නකම් ඉතින් මෛත්‍රී ඒක වෙන විදිහකට ඒ ප්‍රශ්නට උත්තර දෙනවනම් අපි මේ ගත කරන චිත්තක්ෂණේ මේ වර්තමාන මොහොතේ ප්‍රබෝධයක් ඇති කරගන්න. විකසිතකමක් ඇති කරගන්න. අවදි භාවයෙන් ගත කරන්න. නැත්නම් මේ මොහොතේ ජීවත් කරවන්න දෙකයි තියෙන්නේ. ඒ මෛත්‍රී ධෛර්යිකයි සතියයි. මෛත්‍රී කියනවා විනාශුසුන්ෙන් ගත කරනවා. හැම හැම දෙයකම තියෙන hina වෙන තියෙන කාරණා හිතා ගන්නවා. find the reason to be glad. අතු වෙන තියෙන හේතු හොයාගෙන ඉතරයි මෛත්‍රී කියන්නේ. සතිය හැම වෙලාවෙම එළඹ සිටිනවා. මේ මොනවාරි දුකක් ආවනම් දුක සැප ආවනම් සැප ඒක එහෙම දැනගන්න පුළුවන්. ඒක නිකන් මේ මේ කානිවලට උඩට වතුර මලක් විදිහින් දාලා පිම්පොම්බ වගේ කරගෙන දාලා තියෙනවා. උඩට ගහන වතුරෙන් පිම්පොම්බ වල කරක් කරගෙන තියෙනවා. නැතුනොත් පාප වරන් තිබ්බට පස්සේ එයා කරගෙන වගේ සතියේ යට තියෙන මහා ගිනි විචුම්බරය. ඒ විචුම්බරත් හොඳ රෝල් රෝල් හරි ලස්සනයි ඒක. උඩින් තියන්න මේ වගේ ලූප් එකක් ඕන කරන්නේ. අර වැරන් තියනකොට කැටිච්ච ගාව තියන්න ලූප් එකක් තියෙන ලූප් එකෙන් තිබ්බට තියා ගන්නවා. ඇත්තටම සංස සත්‍ය හැම වෙලාවෙම හරි සෑහළු ගතියක් ඇති කරනවා. හොඳ නැත බේජයක් මොකුත් නැහැ. ඒ නිසා මේ දෙක තමයි මේ මේ අපි ගොරෝසු ජීවිත ගත කරනකොට වගකීම් බාහිර සහිත චිත්ත පීඩා සහිත ඉන්නකොට ওই දෙකේ එකක් අපි එකක් සමත කියලා කියනවා සුද්ධ සමතයි මෛත්‍රිය මේ සත්‍ය සම්පූර්ණ සත්‍ය දෙකටම යන්න පුළුවන් ඉතින් ගොඩක් වෙලාට විපස්සනාට බරයි. ওই දෙකෙන් එකක් තාගත්තොත් මේ එතන එතන එතන එතන අපිට සජීවීව ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් මේ නිවන් දකින්න නෙවෙයි මේ තරහකල් ලෝකයේ මොනම සිත්තාචාරකම වීරයෝ පහළ වෙලා තියෙනවා. ඒ සෑම වීරයෙක් වීර චරිතය තුළ ওই දෙකේ එකක් තියෙනවා. එක්ක දෙකේ සංකල්පයක් තියෙනවා. ඒවා ඒගොල්ලෝ දන්නේ නැහැ යුගයේදී ඒගොල්ලන්ගෙන් අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ කොහොමද? කවුරු ඇවිල්ලා කකුල් මාට්ටු දාලා ඇවිල්ලා වැට්ටුවා මීයත් ආය බලනකොට පවුල දරාට නිඳ පිළිලා. එක උඩ එක. අනිදාදී ආයෙත් යනවා. අන්න අනික් කටේ නේ අනික් කටේ වට්ටපු කට්ටියත් පස්චාත්තාප වෙනවා. වැඩිච කට්ටියත් පස්චාත්තාප වෙනවා. අරක පිරණ ගතියක් යනවා. නිතරම මේ දීර්ඝයිතවල යට බලනකොට එක්ක මෛත්‍රී සීමිත මෛත්‍රියකින් වැඩ කරලා තිනවා. ඒ නිසා එයා මේ සත්‍ය කියන එක නිර්වචනය නොකරට එන්නේ විදිහට මුහුණ දෙන ගැටේ තිබිලා තියෙනවා. ඉතින් ඒක මේ දීර්ඝයිත කියනකොට උනත් තේරෙනවා. මේ නොනිමින විඳක්. අදා කොච්චර අසලකට හින්නේ නැති විඳක් තිබුණා කියන්නේ. ඒ දෙක ඒ රිකවරේෂන් එක කියන්නේ නැවත අපි බැටරි charge කරලා දෙන ගතිය. වෙහසක් නැහැ. ඔය ඇදගෙන යන්න පුළුවන් ගතිය. ওই චෛත්‍යක දෙක තමයි උදව් වෙන්නේ. සත්‍යයි මෛත්‍රියයි. ලිබ්‍රිකේට් කරනවා. යන්නාහි අපිට ප්‍රතිපත්තියේ ඥාන පස්නායේ වේදනා කියන මෙතන තේරුමයි මධ්‍යස්ථානයේ වේදනා ඒ වේදනා සංඥා සංකාර. ඒ දෙක අතර වෙනසක් තියෙනවා. කියනවා තියනවාද? නෑ දෙකම එකමයි. ඒක මේවා කියන්නේ අපි සාමාන්‍ය වචනේ මෙහෙමයි කියන්නේ අපි වේදනා කියන වචනේ අපි ගන්නේ ලෝකයේ හඳුනන්නේ දුක් වේදනාවට අපි වේදනා කියලා කියන්නේ. මොකද තාක්ෂණික වශයෙන් ගන්න විඳිනවා කියන එක ගන්න. හොඳ හෝ නරක විඳිනවා නැත්නම් මදහස් බව විඳිනවා. විඳනේ ඒකට ප්‍රතිවේද කරනවා නැත්නම් ත්‍රිවේදය නැත්නම් වේදය කියලා වචනක් තියෙනවා. ලෝකේ දැනුමට කියන නමක් තමයි වේදය. ආතනේ සඳහන් කරන ප්‍රතිවේද කරනවා. අවබෝධ කරනවා. ඒ නැත්නම් ත්‍රිවේදය කියලා කියන්නේ Hindu සම්පූර්ණ දැනුම් සම්භාරක. ඒ නිසා අපි ලෝකයට සම්බන්ධ වෙන්නේ ඒක විඳීම තුළින් තමයි. යමක් අපේ විදිවිශේෂ දාන නැත්නම් ඒක අපිට අදාළ නැහැ. ඒක වැඩක් නෑ අපිට. අපි අපි මතකට එන්නේ නැහැ. අපිට පවසිද්ධ වෙන්නේ නැහැ. විනාශ වෙන්නේ නැහැ. වැඩක් නෑ. යමක් අපිට සම්බන්ධ වෙන්නේ අර චිත්ත වීජයක් බැලුවොත් තින්න සංගතිපස්ස පතපච්චා වේදනා. වේදනාවයි තමයි අපිට සම්බන්ධය. ඒක තමයි සර්වඥාන්සේ වේදනා ස්කන්ධය වශයෙන් ගන්න තියෙන්නේ. ඒක තමයි අපි භාවනාවේදී ඉස්ලාම් කියපු විදිහට හිතවිලි බහුල වුණොත් මේ නරකක් විදිහට විඳින්නේ. වැරදිල්ලක් විදිහට. දැන් විදිහට ආනාපාන හොඳට සංසිඳිලා මේ ඒක තුල වාදන ගතිය, ප්‍රීතිය සුඛයක් පහනු බොහොම හොඳ දෙයක් විදිහට අපි විඳිනවා. නමුත් මේ දෙකම වින්දනයේ අතු දෙකක් මිස මුළු එකටම කියන්නේ වින්දනයක් කියලා තමයි. වේදනාව. දැන් මේ මේ අපි මේ වේදනාන් වේදනාන් කායන පස්සනා වේදනාන පස්සනා කියන තැනවලදී එතන විනීම ක්‍රියාවක් වර්ගයක් නෙමෙයි කියන්නේ. නෑ නාම ධර්ම. ක්‍රියාවක් වෙන්න පුළුවන්. මේක තමයි ඉස්ලාම රූප ධර්ම වල නාම ධර්ම වලට ගොඩ වෙනකොට ඉස්ලාම වෙන ගොරෝසුම නාම ධර්ම තමයි වේදනාව. ඒක විඳීමක්. එතකොට සුඛපටිසං වේදී, පීතිපටිසං වේදී, පස්සම්බයං චිත්ත සංකාරං චිත්ත සංකාර පරිසං වේදී, පස්සම්බයං චිත්ත සංකාරං කියන එක තමයි ආනාපාන සති සූත්‍රයේදී වේදනාන දර්ශනාවට අල්ලලා තියෙන්නේ. ඒකෙදී වෙන සූත්‍ර සාධක ගත්තොත් චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා දෙකම තමයි. දැන් මම ප්‍රශ්නයක දැන් ඒක ක්‍රියාවක් වගේ දෙයක් තියෙන්නේ වේදනාන පස්සනා කියන්නේ. නමුත් මධ්‍යස්ථානයේදී එක්තරා අපේ මධ්‍යස්ථානයේ කොටසක් සමනස්පාදයක දැන් නාමස්කන්ධය නාමස්කන්ධයේ හතරෙන් එකක් වේදනා නැත්නම් වේදනා සංඥා සංඛාර කියන තුනක් තමයි හිත පිළිලා තියෙන්නේ විඥානක් ඨිකේ වෙලා තියෙන්නේ නැත්නම් මේවට කියනවා චෛතසික කියලා හිතට කියනවා චිත්ත චිත්ත චෛතසික ඒ නිසා මුහුදයි රැල්ලයි වාගේ මුහුදක් තියෙනවා අපි දන්නේ කියලා රැලි ගහිල්ලෙන් තමයි මුහුද කවදාකවත් රැලි නැතුව තියෙන්නේ වගේ හිත තමයි මුහුද කියන්නේ රැලි කියන්නේ චෛතසික. ඒකදී මේ හොඳට අපිට දැනෙන නැත්නම් ගොරෝසුර දැනන ඉස්සලාම හම්බෙන හැප්පෙන චෛතසිකේ තමයි වේදනා චෛතසිකේ. ඊට පස්සේ තමයි සංඥා ඊට පස්සේ තමයි සංස්කාර වලට යන්නේ. සංස්කාර ගුණ ඇත්තටම සාමාන්‍ය අටුවාචාරින් වාසලාගේ කියමන් අන්න බලනකොට චෛතසික 50ක් කරනවා ඒක. වේදනා තමයි තනි කරලා බුදුජානනාසේ පෙන්ලා දීලා තියෙනවා. මොකද ලොකු තාන්තික කියලා තියෙනවා අපි නිතරම මේ මේ මාළුවා මේ මහ විශාල ජලස්කන්ධයක ජීවත් වෙන්නේ. ඉහළ පහළ යමින් අපිත් වේදනා සාගරයක තමයි ජීවත් වෙන්නේ. හැම සතෙක්ම වේදනා සාගරයක ඉන්නේ. අපි කොච්චර ආනාපානට නන්දනේ ගියා, කය නොදැනී ගියයි කියලා කිව්වත් ඉන්න බව විඳිනවා. මැරිලා නැති බව සීනස් විලාකාර වින්දනයක් අපි ළඟ නිතරම තියෙන නැත්නම් අපිට ක්ලාන්ති හැදිලා දාඩිය දාලා වමන යන්න ඇවිල්ලා මහ විකාරයකට යනවා. හැම වෙලාවෙම අපි වින්දනයක් තියෙනවා. ඉන්නා බවට. ආනාපාන කිරුවා සද්දයක් ඇහුවා රූපයක් බැලුවා ඉන්න බවට තියෙන වේදනාව ඇති වෙන නිසා ඒක පංචස්කන්ධය වශයෙන් අපි පුදුරලා බලනකොට එක පොත්තක් තමයි ඒක මේ පට්ටයක් තමයි මේ වේදනා වේදනාස්කන්ධේ මේ සංඥා සංස්කාර විඥාන ඒව තමයි පිටපත් ගහ බලනකොට පේන්නේ ඒ දෙකේ මේ මේ ඉදිරිපත් කිරීමේ ප්‍රායෝගික ප්‍රැග්මැටික් වෙනසක්ම නැහැ සතර සතිපට්ඨාන තියෙන වේදනාස්කන්ධ වේදනාපස්ස වේදනානුපස්සනාවයි පංචස්කන්ධය පෙන්වන හදන වේදනාන වේදනාස්කන්ධයයි මේක අර භාවනා පැත්තට නංගලා තියෙන එකයි තියෙන්නේ. අවසානයේ මේ පංචස්කන්ධයේ පංචපාදානස්කන්ධයේ කියලා වචන දෙකක් තියෙනවා. ඒකේ එතන පංචස්කන්ධය කියලා කියන්නේ මේ ස්වභාවය ඒ මතින් අපි ඇති කරගන්නා වූ ආකල්ප පද්ධති ඔක්කොම එකතු වුණාට පස්සේ මේක ගැන අල්ල බදා ගන්න කතිය තමයි උපාදාන වෙන්නේ. බදාන වුණාට පස්සේ අපිනාවක් මේ සක්කාය දිට්ඨි සක්කාය කියලා වචන දෙකක්. සක්කාය දිට්ඨි කියලා කියන්නේ මේක මමයේ කියලා ගත්තා වූ දෘෂ්ටියක්. මේ පද්ධතිය මම දැන් මෙතන කියන මේක මමයි කියලා ගන්න දෘෂ්ටිය. මොකද මේක මම මෙතන තියෙනවා කියන එක සක්කාය. ඒක පිළිබඳ දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය. එතන පංච උපාදාන පංචස්කන්ධ ඒ පංචස්කන්ධ පිළිබඳ ඇති උපාදානව පිළිබඳ ඇති ඇලෙන බැඳෙන ගතිය උපාදාන කරනවා. ඒක අල්ල බදා ගන්න ගතිය. එතම අල්ල බදාගත්තේ නැත්නම් අර පහ තියෙනවලු. අපි හිතන්නේ අල්ල බදාගත්තේ නැතුව තියන්න බෑ කියලා. ඒක ඉතින් අපි විසින් දාගත්ත කොක්කක්. නිසා පංචස්කන්ධය අපිට කරදරයක් නෑ. ඇත්තටම පංචස්කන්ධේ නඩත්තු කරන්න කිසිම දෙයක් අවශ්‍ය කරන්නේ. අපි හිතනවා නෑ ඒක අනිවාර්යයෙන්ම නඩත්තු කරන්න ඕනේ, අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා අපි විහිං ඔය සෙල්ස් මේ වෙස්ටඩ් ඉන්ට්‍රස්ට් එකක් අරගෙන අපි විහිං හටවගත්ත වගකීමක් අරගෙන මේ උපාදාන අල්ලගෙන තව කෙනෙක් ගෙව්ව අතාරින්න හදලා ඉව ඕනේ නෑ මගේ එකමයි ඕනේ කියන හදුවට පස්ස තමයි ඔය ගැටලුව එන්නේ. ඒ නිසා පංච උපාදානස්කන්ධත් එක්කයි ඒක මනෝමූලමය ප්‍රශ්නයක්. ඒක පංචස්කන්ධේ කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් පහක් කරගත්තාම ඒක ඒකේ රූපස්කන්ධේ තියෙනවා. කිසිම ගානක් නැතුව ගහලා දෙනවා. ඒ කවුරකට ආයෙ ගිහිල්ලා මොනවා නකරත් යාගදේ. ඒ වගේම ওই සාමාන්‍ය හැම සතෙක්ම අපි හිතනවා එක මනුස්ස ලෝකේ කුකුලෝ ඒ බැටරි සිස්ටම් එකට හදන්න ඕනේ, හරක් ගාල් කරලා තියන්න ඕනේ, බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ. මේ ඔක්කොම අතල්ලා දාන ඕන වෙන්නේ බලන්න මොකක්වත් වෙන්නේ. ওই සත්තුන් දෙයට බලන්න. අපි මේ දරුවෝ හදන්න ඕනේ, බුද්ධ ධර්ම රකින්න ඕනේ කියලා බැලුවට ඔක අතෑරියයි කියලා මොකක්වත් වෙන්නේ. ඕය අනේක යනවා. ලපුගිර හැම පුළුවන් ද මේක අම්මා අප්පා දීපු බුදලේ කියලා. ඉතින් අර ඒකට මෙහෙ කරනවා විදිහට මෙනවට තියෙන දේත් ඒ මෙහෙ කරන එක තමයි කරන්නේ. අල්ලගත්තාම මොනවද කරන්නේ? ඒ කියන්නේ නික මේ ගිනි අඟුරක් ඇල්ලුවොත් අල්ලුන්නේ පිටිය. දරුවම ඉවරයි. අතාරින්න බෑ ඒක අපිට නිකන් වරදණ්ඩයක් දීලා තියෙන්නේ. මම නඩත්තු කරන්නේ කරන්න ඕනේ කියලා ඒක මේ මේ වෙස්ට ඉන්ට්‍රස් එකක් තියෙනවා. බලන්න. අතකට ගත්ත දෙයක්. ඕක විතර විසම දෙයක් ඕක විතර මානවයට හානි කරන දෙයක් නේ. ස්වභාවිත ඕවා යnderලා විගංගනේ දියදෝතක් කියලා වැඩ අරගෙන ඉන්න එකයි ඕක හදන්න හදනවයි කියන කියන්නේ සංස්කරණය කරන්න හදනවයි. ඉතින් කියලා නිම කරන්න බෑ මේ වැඩේ. ඒක වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඒකේ තියෙන මේ විකාර නිසා වෙන්න ඇති මේ සරුවත් නැසෝ බාගෙට hina එලා කට්ටිය දිහා බලන්නේ. අනේ මෙහෙම જાතියක් උන්ගේ අමල දාතරත් වැඩේ කරා. සීලා මුත්‍රාත් කරා. එක එකක් කරලා සන්තෝෂයෙන් නරුනේ. උනට මේ රලක් අර වගේ අල්ලගෙන මේක හදන්යන් ඒක කොරන්යන් කියලා අල්ල අල්ලගත්ත දැන් අල්ල කරනකට. ඔබට කරන්නේ නැතුව බෑ. මොකද අපිට උරුමෙන් දීලා තියෙන්නේ ඔය. බුද්ධ කොට ටික ටික යන්න ඇදියොත්. ඒක තියෙනකොට ගන්න මේ කොහොමද කරන්නේ? අපි නැති වුණයි කියලා මරුණා කියන්නේ යාගේ පඬිතුමාට මා ලොකු සාකච්ඡාපත් ඉඳන්නේ එදා මමත් එහෙන අප්සෙට් ඒ කියන්නේ ඔච්චර ඉක්මනට ඇයි කියලා හිතෙනවා දැන් අඬනවත් නෙවෙයි අඬන්න බෑනේ දැන් ඒකට ඔක්කොම ඩයිගෝට ටෙලිෆෝන් කරලා කියන්න බෑ වෙච්ච එක ඔක්කොම නිකන් කක්කු මොකු මේ පවුලේ උදේ පාන්දර ගිහිල්ලා ප්‍රේමදාස මෑණියන් ගෙදර දානි දුලා ඉතින් පඬිතුමාට කම ඇන්නේ නේද මේක අසද්දුස දානයක් ඈ මේ පඬිතුමා හම්බුනේ පොඩි වෙනන්නේ නෙවෙයි කොහොමද ඔක්කොම ඔබස්ථායක නිදාන්නේ බොහොමයි. ඕන හැබැයි එකක් තියෙන දැන් උදේ වෙන ඉනක් පායි. ඒ ඉන්දියක ගියා. පත්ත දරගන්න බැරි. අපි කට්ටිය ලැහැත්තට ඊකාර කරන්න බැරිව. ඒක දැසා අපි ඉනක් පායන. ඊකාර කරනවා. නාටකයකට පිට පිළ රාඩක්වත් නෑ. අවුරුදු ගාණක් එකට වැඩ කරමු කියලා. කියන්නේ මෙච්චරයි. ඉතින් ආයෙත් මොකක්වත් දෙන්නේ නැහැ. උඹලට අපිට වැඩ ටිකක් තියෙනවා. අපි කරන්නේ. නතරවල මහ මිනිස්සු මැරිච්චාමත් ඒ වගේ තමයි ඔක්කොම ඩාව ගන්නවා එක් එකක් ඇයි නතරේ ඔය යනවා ඒ කාලේ ගියාම ඒක තව එකක් කියනවා ඒ නිසා ඒ වගේ එක බදාගෙන කරන්න යන එක ඒක මේ තමයි උපස්ථ අපාදානෙ වෙන්නේ උපාදානෙ කරන්නේ නැතුව ඒ වගේ යන ආරයට අපි මේ ඒවා අවසන් නැතුව කරන්න කිව්ව වැඩ කරන එක වෙනම දෙයක්. ඒ කියන්නේ පාර තිනවා පිටේ පාරෙන් වැඩ ගන්න එක වෙනම දෙයක්. ගන්න ගන්නේ ජීදෝදා. මේක හදන්න හරින කීකටවත් තමයි අපිට මේ විශාල වගකීමක් වෙන්නේ. ඒක තමයි ඒක අපි ඇතුළට ගත්තොත් පංචස්කන්ධය තියෙන්නේ. ඒක විසින් ඇති කරපත් Javaකින් ඒක දුවනවා. අපි මේක සකස් කරන්න හදනවා. හොඳ කරන්න, ලස්සන කරන්න හදන්නේ. කරන්න කරන්න ඉන්නේ කැත වෙන එකයි, හිතුවක්කාර වෙන එකයි, නොකාමනා වැඩ කරන එක තමයි තියෙන්නේ. ඒක දෙකම කරන ගමන් අර පසුමත් ඇති වගේ භාවනා කරනවා, ආ මෛත්‍රී කරන්න හදනවා. මම දුන්නේ මෙන්න නැගිනව නහොත් එක්කම කළා යකා වෙලා තමයි තේරුම් අරගන්නේ යකෝ මේ මෛත්‍රී භාවනා කරන මට මෙන්න තද වුණා කියලා. ඒ දෙක දිහාම සත්‍ය ඉස්තර ගන්න එක හොඳ නැද්ද කියලා ඔක අතක මාත්. එන මෛත්‍රී භාවනා කරනකොට උඩ ගෙනියන්න බෑ කියන්නේ. ද්වේෂය කඩාන බැනගෙන ආවට මිනිහට කරන්නත් බෑ වෙන්නේ. මේ ওই දෙක දිහාම සතියට පුළුවන් බලාගෙන ඉන්න. ඒකකොට සම්පූර්ණ හොඳම දක්ෂ නළුවන් සහිත තීකාමායකක් යන්නේ. හරිම දක්ෂ විදිහට මෛත්‍රිය තමන්ගේ රෝල් එක කරලා අයින් වෙලා තියෙනවා. ද්වේෂය ඇවිල්ලා විලි පිස්සුසන පාගල් නටාන ත්‍රේ පොරා නටලා ගිහිල්ලා තියෙනවා. කිසි කරහඳ බලන්නේ මේ දෙන එකම ඇත්තම නියම චරිතය. ඒකට තියෙන මේක දිහා බලන්න ඉන්න පුළුවන් පැත්තකට. මෛත්‍රී ඇවිල්ලා සෙල්ලම් කළා ගියා. අපි සම්පූර්ණ ඡන්ද දීලා වරෙන් මටන් කිව්වට හිතේ නෑ ගියා. ඉල්ල ඒනොට එපයි කියන මිනිහ ඇවිල්ලා සම්පූර්ණ මේක රංග දාගෙන නාරකලා විනාශ කරලා ගිහිල්ලා. ඒ ත්‍රේ එහෙම තියා ඊගාව ජවනිකාවට හරි ලෑස්තියක් නැහැ. මොකක්වත් වෙලා නැහැ. ඒකට උදව් අපිට ඕන සතිය ගන්න පුළුවන්. නැත්නම් ආයාසයෙන් මෛත්‍රිය කෙනක් දාන්න පුළුවන්. නැත්නම් අර ගියේ ද්වේෂය කෙනක් දාන්න පුළුවන්. මේ සතිය තැබීම තමයි ශ්‍රේෂ්ඨම කියලා කියන්නේ. සංත රෝධ්‍යාංගවල සති කියන එකයි ආර්යසංගික මාර්ගයේ සම්මා සතිය කියන දෙකේ වෙනසක් තියෙනවා. ඉතින් ඇත්තට කියන්න පුළුවන් සතිය අට පොලක සඳහන් වෙනවා. අතර සතිපට්ඨානේ හතර පොලයි. එහෙම ගිහිල්ලා ඒක මෝරගෙන මෝරගෙන සති වේපුල්ල අඛණ්ඩ සති මට්ටමට ආවට පස්සේ තමයි මේ පුළුල් සතියක් වාටපත් වෙන්නේ. සම්‍යක් සතියක්, නිර්වද්‍ය සතියක් වාටපත් වෙන්නේ. ඉස්සෙල් ඉස්සෙල් සතිය නිකන් මේ යකඩ යපස් අරගෙන උණු කළා උණු කළා උණු කළා පස් අයින් කළා ටිකක් කලු යකඩ අරගෙන ඒක සුද්ධ කළා සුද්ධ කළා පුච්චලා පුච්චලා පුච්චලා පුච්චලා අන්තිමට ස්ටේන්ලස් ස්ටීල් වලට යන්නේ. ඉච්චෙන දිනදී ඔක්කොම පුච්චනවා. ඉතල කරන්නේ ගොරෝසු ගොරෝසු අයින් කරනවා. අයින් කළා එන්නේ එන්නේ යකඩ ප්‍රමාණය වැඩි කරලා අන්තිමට යකඩ උනත් නැතර කරන්නේ නැතුව ඒත් පුච්චනවා. පුච්චල පුච්චල ඉවරනාට පස්සේ ඉතුරු වෙන්නේ තන්නේ ඒ කියන මලකට ගන්න නැති අකරයක්. ඒ වගේ තමයි අර සතිපට්ඨාන හරියට තියෙන පස්කොඩේ තමයි තියෙන්නේ. හැබැයි සාමාන්‍ය භාෂා යක යකඩ යකඩ බහුල භාෂා. හැබැයි ඒක ඉතින් වතුරට දාලා පෙරලා සුද්ධ කරලා සුද්ධ කරලා ඉතින් කේ ක්‍රමවලින් වෙන් කරනවා. වෙන් කරලා යකඩ යකඩ විතරක් පුදු කරලා වෙන් කරලා සුද්ධ කරගත්තා පස්සේ තමයි එතකොට ඔය බොජ්ජංග වලට යනකොට මේ ආරියස්තංග මාතාවට ඒ සතිය හොඳටම වෙන දේවල් එක උබුනේ. මුහුම් වෙන්නේ නැහැ. සුද්ධ වෙලා ඉන්න පටන් ඔය එතකොට ඒක මට අයිති නෑ. ප්‍රතිපත්තනේ වන්නකොට මම වඩන්න ඕනේ. මම මහන්සිලා කරන්න ඕනේ. ඉන්දිය ධර්ම වලට යනකොට තාම මගේ බල ධර්ම වලට යනකොට කියනවා දන් දික් අසාද වෙන්න වෙනවා නැත්නම් දරුව දීග දෙන්න වෙනවා. බල ධර්ම කියන්නේ ඒකයි. සතිය දැන් නන්නතර වෙන්න හදන එක නේ පාලනයෙන් ගිලිනවා. එයා තනිකර ගෙදරක් පටන් ගන්න හදනවා. තමන් ඇති කරපු දරුවා ඒ දරුවට තව කෙනෙක් පිළිබඳ පිළිබඳ හිත පහළ වෙනවා. ඉතින් අම්මලා තාත්තලා දැනගන්න ඕනේ දැන් ගෙදර තියාගත්තොත් ගෙදර රටා. ඒ දරුවට ඒ කටයුතු වෙන්න දෙන්න. මේ වගේ තමයි බල ධර්ම කියලා කියන්නේ සත්‍ය එයා ස්වාධීන වෙන්න ගන්නවා. බොද්ධංග වල තමයි තේරුම් අරගන්නේ එයා පැත්තකට ගලපලා මේ මගේ දරුවා ඒක නන්නත්තර වෙලා නැස්ති වුණාද හැදිලා මිනිහෙක් වුණාද කියලා බොද්ධංග වලදී දකිනවා ඊට පස්සේ මේ මේ ආරියසංග මාර්ගයට පස්සේ සාමාන්‍ය සෙන්පතියෙක් වාගේ නැත්නම් ඉදශිල්පෙන් ඇවිල්ලා වගේ ඉතින් මහා පියවචනට උදව් කරනවා වගේ සම්පූර්ණයට ඕනම පුළුවන් වෙන කෙනෙකුට උදව් කරන්න. ඇවිල්ලා උදව් කරන හැම එතකොට ඒ සතියේ මමේ මාගේ හැඟීමෙන් ගිහිල්ලා. මේ සතිය මම, මේ සතිය මගේ, මේ සතිය මගේ ආත්මය කියන්න දෙන්නේ නැහැ යා. පැහැදිලිව කරන්නේ නැත් ඔගේ නෙවෙයි. ඔබ මම බිහි කරාට මම කණ්ඩ දුන්නද මම සුවාදීනයි කියලා අනිවාර්යයෙන්ම වෙන්නවා තමයි. ඒකට ඉඩ දීපු කෙනෙක් විතරක් ඒ දරුවගෙන් පස්සේ වැඩ ගන්නවා. ඒ සම්මප්පන මේ ආර්යසංග මාර්ගයන් සත්‍ය සම්පූර්ණ ස්වාධීන ධර්මයක් විදිහට පැත්තක ඉඳගෙන පුළුල් මාර්ගික අපිට උදව් කරනවා. ඒකට මගේ කියා ගන්න විදිහේ කෙලසිච්ච ගතියක්, පටු ගතියක් නැහැ. මේ බුද්ධංග ධර්මයට යනකොටම නැහැ. ඒක තමයි තමන්ගේ ආයුධ මල්ලේ තියෙන ආයුධයක් වගේ. හැබැයි ආයුධෙන් කැපෙන්නත් ඉන්නේ. ආයුධ මගේ කියලා බරපතල ආයුධයක් වුණා කැපෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒක හොඳ වෙලාවට ශිල්පේ හරියට ගන්නවනම් වැඩ අරගෙන ඒක අකුල ආයෙ තිබ්බට පස්සේ පස්සෙත් අරගන්න. හැබැයි ඔය ඉන්දිය ධර්ම සම්පාද අතිපත්තාන ධර්ම කියනකොට ඇලි ගලි වාසියක් තියෙනවා. ඇඟේ නැගලා තනෙන් කිරි බුගෙන ඉන්න දරුවෙක් ඉන්නේ. බඩ බැනගෙන යන නිලාපතව ඉන්නේ. ඒ වගේ. පස්සේ ඌ සුවාදීන වුණාට පස්සේ රැළේ එකෙක්. මොකද කියන්නේ අම්මට සලකන ගතිය තියෙනවා. අර රැළේ ගතියයි අර මම මාගෙන වන ගතියයි ඉන්නේ බල ධර්ම මට්ටමින් එහාට. නිසා සතිය කියන මොකද්ද පරිණාමයක්? දැන් මේ ප්‍රතිගෝධ පාක්ෂික දාන්න දෙන්න. ඉතින් අපි මෙතන යනවා 12න් පස්සේ අපිට අහන්න පුළුවන් මේ වගේ